ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ සියලුම යෝගාචර පිටින් අවසරයි. අපි කාලසටහන හැටියට එකමාර ඉඳලා පැය එකමාරක කාලයක් දවල් 10 දවල් 3 දක්වා ධර්ම සාකච්ඡාවක් සඳහා වෙන් කරගෙන තියෙනවා. ඉතින් මෙතන ඉන්න පිරිස විවිධ පැති වලින් පැමිණිච්ච අය වුණාට බොහෝ දෙනෙක් ඒ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච පිරිස නිසා එච්චර මම හිතන්නේ අඳුන්වා දීමක් කරන්න වෙයි කියලා. ඒක නිසා මේ සම්බන්ධ වෙච්ච ඇත්තන්ට මම විශේෂයෙන් මතක් කරනවා අනික් අයටත් ඒ හුරුවක් ලබා දෙමි ධර්ම සාකච්ඡාවකට සුදුසු ප්‍රශ්න සුදුසු මාතෘකා සුදුසු ප්‍රකාශන තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න කියලා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සීඩී එකක තියෙනවා මේ අපි දැන් නිදා ගන්නකොට අන්තිම චිත්තක්ෂණය අර ඉන්නේ ඉරියව්වට හිත තියලා ඒ අන්තිම චිත්තක්ෂණයට හිත ගන්න විදියක් මොකක් හරි අනිවාර්ය එකක් කියලා ඒක සාමාන්‍යයෙන් මතක් කරන්නේ අර සමහර විටක භවනා කරගෙන කරන යනකොට මේ ඒක ඇත්තටම භාවනාවේ හොඳ ලකුණක් විදිහට තමයි මේ නිින්දට වැටෙන ගතියක් එනවා භාවනාවේ අරමුණ ප්‍රකට නොවීම නිසා ඉතින් එතකොට එතෙන්ට කිට්ටු කරනකොට අවදියෙන් හිටියේ නැත්නම් ලෑස්තිලා හිටියේ නැත්නම් හැමදාම එතෙන්ට යනකොට නිකන් බෙල්ල කඩා වැටෙනවා ගැස්සිලා අවදි වෙනවා ඒ ගතිය එන්න පටන් ගන්නවා ඉතින් උඟක් වෙලාවට අර යෝගාවචරය හිතන්නේ මේකේ කොනින්දක් එහෙම නැත්නම් භාවනාවේ වැරද්දක් කියලා ඇත්තටම වැරද්දක් නම් තමයි නමුත් ඒක මේ භාවනාවට කොහොමද කියන්නේ භාවනා මාර්ගයේ හම්බෙන මේ එක පැත්තෙන් කියනවා දියුණුවේ ලකුණක් කියලා කියන්න පුළුවන් හැබැයි දියුණුවේ ලකුණක් බවට පත් කරගන්න ඕනේ ඒපත් කර ගැනීම සඳහා කරන්න වෙන්නේ ඒ සඳහා සූදානම් වෙලා යෑමක්. දැන් මට අරමුණ පටන් ගන්නකොට මේ මේ විස්තර තේරෙනවා. මේ මේ සටහන් මේ මේ ආකාර තේරෙනවා. ඒ හොඳට විස්තර සහිතව බලනවා. බලවිලා මෙනේ කරමින් යද්දිම අරමුණ සිවුම් වේගන යනකොට එක තැනකදී අපේ හිත මේ අරමුණ අල්ලා ගන්න තරම් සිවුම් නැහැ. එතකොට හිත නිකන් අරමුණ ලුහුටලා යනවා. ලෙසලා යෑමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ එක්ක හිතවිල්ලකට එක්ක නිින්දට වැටලා ආය අරමුණට අවදි වෙන්නේ ගැසිලා. පාට නිකන් මේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදිනා වගේ වෙනවා. ඉතින් මේක සමහරකට ඇබ්බැහි යනවා දිගට. අන්නේ මේ ඇබ්බැහි යනව නම් ක්‍රම දෙකක් කියනවා මේකෙන් ගොඩීම සඳහා නැත්නම් පිළියම් සඳහා එකක් තමයි අරමුණ සියුම් වේගන එනකොට ලෑස්ති වෙලා යන්නේ කියලා තාම පොඩ්ඩකින් මගේ හිත මේ මේකෙන් ලූටනවා ලෙස්සලා යනවා නින්දට යටෙන්න පුළුවන් කියලා වැඩි විද වීරියකින් වැඩි සතියකින් හොඳට එළඹිලා බලනින්නයි කියලා. එතකොට අර තරම්ම ලෙස්සලා යන්න නැති වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි ඒක තමයි කියනවා ඒක මයික්‍රෝ සිස්ටම් එක පුංචි පුංචිට බලන ක්‍රමේ. ඒකට ලොකුවට බලන ක්‍රමේ තමයි නිින්ද යන හැටි බලන්න කියන එක. එදිනදා සෑම දවසෙම නිින්දට යනකොට තමන් ගිහිල්ලා තමන්ගේ පුරුදු මේ සායනේ සැතපීලා එතකොට මේ නිින්දට යන්න ඉස්සෙල්ලා කය තැම්පත් වෙන ගතියක් තේරෙන්න පටන් ගන්නවා. නිින්ද යාගෙන එන ගතියක් තේරෙන්න පටන් ගන්නවා. ඒක හොඳටම තේරෙන්නේ නිින්ද නොයන රාත්‍යක් තියෙනකොට තේරෙනවා කයේ වෙහෙසයි නිින්ද නොයන ගතියයි. නමුත් නිින්ද යන ගතිය තියෙනවා නම් කය තැම්පත් වෙගෙන එනකොට හිත මේ අයාලේ යන දෙන්නේ නැතුව ඒ හිත කය දෙක තැම්පත් වෙන හැටි මානසිකාරයට නම් කරන්න කියනවා. කරන කරන යනකොට යම් තැනක් දක්වා හොඳට තේරෙනවා මුළු ඇඟම සීතල වෙලා නැත්නම් ගල් වෙලා පොළුවේ විතරයි අවධානය තියෙන්නේ. ඊට පස්සේ ඇස් දෙකේ විතරයි තියෙන්නේ. ඒකත් හිමීට නැති වෙලා යන හැටි දැක්කහම ඒකෙන් ආදර්ශයක් ගන්න පුළුවන් අර පරියන්කේ අරමුණ සියුම් වීමේදී නින්දට වැටෙන හැටි. මේ දෙකම පුරුදු කරපු එකනට තේරෙන්න පටන් අර ගන්නවා අපේ හිත සාමාන්‍ය නුපුහුණු හිත එනතන් මේ ස්ලෑස්ති නැති හිත යම් ප්‍රමාණයකට ගොරෝසු යම් ප්‍රමාණයකට මේ ගොරෝසු කියන වචන ඕලාරික අරමුණු විතරයි අල්ලන්නේ සියුම් අරමුණු අල්ලන්න දන්නේ. සියුම් අරමුණු එනකොට අරමුණ ඒ අරමුණ අරලා එක්ක වෙන අරමුණට යනවා නැත්නම් නින්දට වැටෙනවා. මේක නිසා අපිට අමාරුයි භාවනාවකදී හිත පස්සම්බණය කරන්න පස්සම්බණය කියන්නේ සංසිඳවන්න. මොකද මට්ටමකට ගියාට පස්සේ හිත මෙතනදී මේ මේ සියුම් අරමුණු අල්ලන්න පුරුදු නැති නිසා අරමුණු දෙකේම සියුම් වෙගෙන යනකොට ඒ මට්ටමට පයින්නකොට ඒක අරමුණු නැහැ කියලා නින්දට වැටෙනවා නැත්නම් වෙන අරමුණක් අල්ලනවා. අන්නේ වෙන අරමුණට පණින නින්දට වැටෙන අවස්ථාව තමයි අපේ සතියේ සීමාව පෙන්වන තැන. ඉතින් හොඳට අවදියෙන් හිටියොත් මේක සියුම් වෙමින් තව යනවා මේටත් වැඩිය සියුම් වුණත් සුකුමතර වුණත් මම මේක දිගේම ගත්ත අරමුණ දිගේම යනවා කියලා යන්න නම් වෙනදට වැඩි එලඹ සිටීමක් කියන්නේ වීරියක් සතියක් වීරියක් ඇතුව ගියොත් වෙනදට පොඩ්ඩක් දුරට යනකම් අරමුණ බලන්න යන්න පුළුවන් ඊට පස්සේ ආයෙ වැටෙනවා ඊට පස්සේ දවසේ ආයෙ බලන්න ගියොත් අයිටත් වැඩිය සිවුම් වෙනකම් බලන්න පුළුවන්. අන්න එහෙම එන්නේ එන්නේ එන්නේ අරමුණු සිවුම් කිරීම මේ පස්සම්බනේ කියලා සඳහන් කරන්නේ සමතය කියලා සඳහන් කරනවා මේකට සංසිඳ වීම කියලා සඳහන් කරනවා. මෙන්න මේ සංසිඳ වීමේ ක්‍රියාවලියක් තමයි අපි කරන්නේ. ඒක ඉතින් ඇත්තටම කාය වචන දෙක සංසිඳ වීම සීලයට අයිති වැඩක් කියනවා. හිත සංසිඳ වීම මේ සමතයට අයිති වැඩක්. සමත භාවනාවට සංසිඳ විච්ච හිතෙන් ඇති හැටිය දැකීම විපස්සනා වැඩක්. ඉතින් අපි සමතේ දක්ෂ නැත්නම් සංසිද්ධියේ දක්ෂ නැත්නම් පරිසර සාධක වලින් යන්න පුළුවන් යම් තැනකට ගිහිල්ලා එතනින් එහාට අපිට අල්ලන්න බැරි වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් ලෝකේ තියෙන තරංගමාලා අතර ඇහැට ගැලපෙන්නේ ඔය මේ විබ්ජෝර් කියන අල්ට්‍රා වයලට් රේස් වල ඉඳලා අල්ට්‍රා රෙඩ් මොනවද කියන ඒ රේන්ජ් එක විතරයි. ඉන් එහාට තියෙන තරංග මෙහාට තියෙන තරංග අපිට පේන්නේ නැහැ. මේ ශබ්ද තරංග බවට, රේඩියෝ තරංග බවට පත් වෙලා තියෙනවා. එක්ස්රේ තරංග බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒක හොඳටම වැඩ ගන්න බලම තරංග තියෙන අපිට අහුවෙන්නේ නැහැ. වවුලට අහුවෙනවා, බල්ලට අහුවෙනවා අපිට අහුවෙන්නේ නැහැ. ඒ නිසා අපේ ශේෂ්ත්‍රේ සීමා වෙලා තියෙනවා. සරුවත් යන ශේෂ්ත්‍රේ සම්පූර්ණ පළල් කොයි තැනක තරංගයක් තිබ්බොත් ඔක්කොම අහුවෙනවා. අපේ එක මානව මනස විශේෂයෙන්ම අපි ඉන්න පරිසරයට අපේ උප්පත්ති ක්‍රම හැටියට එක සීමාවකට සීමා වෙලා තියෙනවා. ඒක හේතුව ඒකට අපි ගැති වෙච්ච ගතිය. අපි ඒකට ඇබ්බැහි වෙච්ච ගතිය. අපි මේ භාවනා කරන්නේ ඒ තරංග පරාසය ඈත් කර කර බලනවා. එතකොට අනික් පැත්තෙන් නැත්නම් අපිට වුණත් ඉස්සර සංවේදී නැති පුංචි ශබ්ද, පුංචි රූප, පුංචි ගන්ධ මේ කයේ පුංචි පුංචි කම්පන චංචල ගති එතනින් ගියාම නායට තියෙන පුංචි ගඳවල් තේරෙන්න පටන් ගන්නවා. මේක හැබැයි භාවනා නොකරන කෙනාට මල කරදරයක්. කියන්නේ වෙන්ද නැති වේදනා හරියට එන්න පටන් ගන්නවා. වෙන්ද නැති හිතවිලි සටහන් සහිතව එන්න පටන් අර ගන්නවා. වෙන්ද නොදෙනිච්ච තරම් භාගයට හීන හීන පේන ගතිය අර්ධ අඩ හීන වැඩි වෙන ගතියක් එනවා. ශබ්දවල සංවේදී බව වැඩි වෙනවා. ඉතින් ඒක භාවනා කරන කෙනා දන්නවා මේ තමයි හිත පළල් වෙන හැටි. ඒ පළල් වීමේදී මේ භවනා පුරුදු කරපු නැති හිතකනම් දැන් අරමුණක් නැහැ කිව්වට භවනා පුරුදු හිතපිටේ අරමුණ තියෙනවා. තාම ආනාපානෙ තියෙනවා. තාම මේ ඒ ආශ්වාස ප්‍රශ්වාස වෙනස තියෙනවා. බලාන බලාන යන්න පුළුවන් මේ ඒක සඳහා පුහුණුව තමයි ඇත්තටම සංස්කාර සමතේ වශයෙන් මේ භාවනාවදී කෙරෙන්නේ කාය සංස්කාර සමතේ කරනවා චිත්ත සංස්කාර සමතේ කරනවා වචී සංස්කාර සමතේටපත් කරනවා සමතේටපත් කරනකොට වෙනදා අහුවෙච්ච නැති පුංචි සංවේදන පුංචි තරංග පුංචි කම්පන අල්ලන්න පුළුවන් තරමට මේ යන්ත්‍රණය අපේ යන්ත්‍රයේ සොෆිස්ටිකේට් වෙනවා. එහෙම නැත්නම් සූක්ෂම වෙනවා. අපේ යන්ත්‍රයේ මේ ඊටාම පොඩි දේවල් වලට පවා සංවේදී වෙනවා. අන්නේ සංවේදී මට්ටම පල්ලෙහාර අපි ගන්න හදන්නේ ඊටාම අඩු මට්ටමට ගණ්ඩායි නිින්ද යන හැටි බලන්නේ. අරමුණ නොදෙනී නොපෙනී යන තැනදී හොඳ අවදියෙන් බලන ඉන්නේ මෙන්න මේ පරාසය වැඩි කර ගැනීම සඳහායි. මේක මේ මොකක්ද කියන්නේ? සත්පුරුෂයෙකුට ගුරු උපදේශයක් සහිත කෙනෙකුට හොඳ දෙයක් වශයෙන් වැටුණාට සාමාන්‍ය පුද්ගලයාට ගුරු උපදේශ නැති ලෑස්ති නැති කෙනෙකුට මේක බයට කාරණාවක් වෙනවා. අසරණකමට කාරණාවක් වෙනවා. මේ මොකද වෙන්නේ දන්නේ නැහැ කියලා අන්ධබන්ද වෙන්න කාරණාවක් වෙනවා. ඒ නිසා මේවා අපේ ජීවිතේ නොවෙනව නෙවෙයි. උනාට ඒකෙන් මේ භාවනාව කරන නැත්නම් හිත වඩන වැඩපිළිවෙලට ඒක සාක්ෂි කරගන්න හැටි තමයි බුදුරජාණන්සේගේ උපදේශවල තියෙන්නේ. ඒ නිදා ගන්නකොට බලනවයි කියන එක බුදු උපදේශයක් නෙවෙයි. ත්‍රිපිටකයේ කොහොක්වත් එහෙම ඒ වචනේ සඳහන් නැහැ. නමුත් මේක ගැන මේ වැඩි වැඩියෙන් හිතියොදපු ආචාර්ය මතයක් වශයෙන් සඳහන් කරනවා. මේ දාම නිින්ද යනකොට වෙන්නේ අපේ සංවේදී මට්ටම එක තැනකට ගෙනල්ලා එතනින් එහාට එන සංඥා අල්ලන්න බැරුව අපි ඒ අතහැරලා දාන එක. අන්නේ ඒ මල පණින තැන, ඉර පණින තැන, ඒ එලිපත්ත අපේ ජීවිතයේ චරිත ලකුණක්. එක එකනාගේ චරිත ලකුණක්. අන්නේ ලකුණ දැන ගැනීමෙන් මම කියන්නේ කවුද කියන කවබෝධ කරන්නත් පුළුවන්. තව කොච්චරක් මට සියුම් තත්ත්වයන් වලට යන්න පුළුවන්ද කියන එකත් එකෙන් තීන්දුව වෙනවා. ඉතින් ඒකට එක ටෙක්නික් එකක් තමයි නිින්ද යන හැටි බලන එක. නිින්ද ආගෙන යනකොට මේ ඒක හැබැයි මේ බුද්ධ학ම විතරක් නෙවෙයි රෙඩ්ඩිඩ් නීස්ලාගේ සඳහන් කරලා තියෙනවා නිින්ද ගියාට පස්සේ හීනයක් වෙනකොටත් මම දැන් හීනේ ඉන්න බව දැනගන්න හීනට අවදි වෙන්න මේ ඒගොල්ලෝ මේ ඒ ගෝත්‍රිකයන් පුරුදු කරලා තියෙනවා ඒ ගෝත්‍රේ නායකත්වයේ කවදාකවත් දෙන්නේ නැතිලු හීනකට අවදි වෙන්න බැරි කෙනෙකුට. එයා හීනයක් දකිනකොට හීන මම ඉන්න බව දැනගත්තාම එයාට අභිඥා ඉබේම ලැබෙනවා. මොකද අපිට හීනෙන් ඕන දැනකට යන්න පුළුවන් හීනෙන් ඕන තරම් බලන්න පුළුවන් අපි දන්නේ නැතිකම තියෙනවා මොකද හීනට අවදි වෙන්න පුළුවන් නම් ඒක මේ අපේ හිතේ තියෙන গুপ্ত ශක්ති ගොඩාක් අවදි කරන්න පුළුවන් කියලා ඔය මේ රෙඩින්ස්ලාගේ මායා සිවිලයිසේෂන් එකේ ඒ ගැන දැනට ඉතුරුලා තියෙනවා ගැන හදාන්න කට්ටිය තාමත් කියනවා ඒ ගෝත්‍රිකයෝ තෝරන්නේ මේ වගේ නිින්ද යනකොට විතරනේ නිින්ද ගියාට පස්සෙත් හීනෙදිත් හීනෙට අවදි වෙනවයි කියලා ඉංග්‍රීසි වචන දාලා තිබුණේ lucid dreams කියලා. අපි හීනේ ඉන්න බව දන්නවා. නමුත් දන්නවා මේක හීනයක් කියලා. ඒ තරමට යන්න පුළුවන් කියනවා මේ හිත පුරුදු කරන පුරුදු කරන යනකොට. උදේ පරියන්කේදී ඉවරටම විනාඩි 30ක් විතර යනකොට හොඳට කම් බෝල කම්දානේ හිත හිත තියෙනවා. ඊට පස්සේ උදේලක් වගේ දවල්ස් පහළ වුණා. ඒ විනාඩි ගොරෝසු කුස්ම ඉහළට යනවා එකින් උඩට යන්නේ නැහැ වගේ දැනෙනවා. ගාඩියක් දැම්මා. ඊට පස්සේ තවත් විනාඩි 10ක් විතර යනකොට නිකම්ම මමගේ හිතුවිල්ලක් නැතුව ඇහැ ඇස්සරිනවා. ඊටිකට එතකොට ඇස්සරීම භාවනාවට සමාජයට බාධාවක් වගේ පේන්නේ. ඇස්සරනට පස්සේ පේන දේ අරමුණ ඉක්මවලා යනවා. අරමුණ තියාගන්න බෑ පේන දෙයට හිත යනවා. ඉතින් ඒ ඇස් ඇරිල්ල Tamange වුණා වෙච්ච එකක් නෙවෙයිනේ. ඉතින් ඒක නිසා කල්පනා කරන්න තියෙන්නේ ඒ වෙච්ච දෙයක්. මේකෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. මොකද මම හිතලා කරපු එකක් නෙවෙයි. ඊට පස්සේ ඒ Taman මෙහෙම ඉන්නවනම් කාපට් එක පේනවා. ඉඳගෙන ඉන්න පොළොව පේනවා. ඇස් දෙක කෙලින් බලන්න එපයි කියලා කියනවා. මේ ඇස් දෙක වහගෙන සාමාන්‍යයෙන් ඔය මේ ඉරියව්වේ පෙන්වන්නේ ඒක තමයි ඇස් අඩවන් දෙනකින් ඉන්නේ. අඩවන් දෙනකින් ඇස් දෙක ඇරියත් පේන්නේ මේ මේ ඉස්සරහ ටික. ඒකම දකින්න දකින්න දකින්න කියලා පිළි කරන්නේ. ඒක ගොරෝසුයි. අර Taman භාවනා කරමින් හිටපු අරමුණට වැඩිය ගොරෝසුයි. මේක මෙනෙහි කරන මෙනෙහි කරන ඉන්නකොට ඕක බලලා ඇති වැඩ නැහැ නේ. ඕක එකමනේ. එතකොට එක්ක හිත කියනවා එඳ ඇස් දෙක වහගෙනින් කියලා. එතකොට ඇස් දෙක වැහුවොත් ආපහු හිටපු අරමුණට යනවා. නැත්තම් ඉන්න පේන බවම මෙනෙහි කරන්න කියනවා. එතකොට මේ භාවනාව මොකද්ද කියන්නේ? මේකෙන් හැල හැප්පිලක් වෙනවා. ඒක ඇත්ත. නමුත් අඩුම හානියක් කරගෙන වැඩේට අඩුම බාධාවක් කරන ඉදිරියට යන්න නම් පේනවනම් සමහරුන්ට අර ඔය මේ ඔක්කාන්තික ප්‍රීතිය කියන අවස්ථාවට එනකොට ඇස් දෙක ගහන්න පටන් ගන්නවා. මේ මේ මේ මේ මේම ගහන ගහන ගහන ගහන ගහන ගහන ගහන යනවා. ඒත් වළක්වන්න බෑ. එතකොටත් අරමුණක් බලන්න දෙන්නෙත් නෑ. එළියෙන් ආලෝක එනවා යනවා. වර්ණ රූප පේනවා නැති වෙනවා. ඒ තියෙද්දිත් කරන්න තියෙන්නේ මේක වෙච්ච දෙයක්. මේක මම වග කියන්න ඕනේ. එහෙම මයන්ඩන මට දැන් මොකද වෙන්නේ? මට එන මේ මට දැන් මොකද හිතෙන්නේ මේක හොඳක් කියලා හිතනවද නරකක් කියලා හිතනවද මේක නතර කරන්න හිතනවද මේක දිගට යන්න හිතනවද කියලා මොකක්ද මේකෙන් Tamanට එන බලපෑම දිහා බලලා ප්‍රතික්‍රියාව මොකුත් නොකර විචි දෙන යන්නන එකයි තියෙන්නේ ඒක පාඩ සමහරට අතපය ගැසෙනව වගේ වෙන්න පටන් ගන්නවා ඔය තද වෙනව වගේ වෙන්න පටන් ගන්නවා ඇස් දෙක ඇරෙනවා සමහරලාට කඳුළු ගන්නවා සමහරට කංකරලු කනේ කරඬු කංකරඬු එළියට එන හොඳට තේරෙනවා නිකන් මේ ඉන්දියාප් ඇමරිකන්නවා වගේ කරන. නැත්තම් ඔය කේක් දාන්න ගියාම අර මේ අයිසිං කරනකොට අර මිරිකන්නේ. ඒක හොඳට තේරෙනවා. කහනවා කිව්වහම නිකන් මේ මේ ඇතුළට ගිහිල්ලා කහන්න හිතෙන තරමට වගේ. ඉතින් ගියා මේ මේ කටේ දෙපැත්ත නහය දෙපැත්ත මේ විශේෂ sannivedana පිඟුත් කරන්න පටන් ගන්නවා. දැනගන්න තියෙන්නේ එහෙමම ඒවා එන තාලෙට එnderලා ඒක ලොකුයි නම් ඒක දිහා බලන්න. එහෙම නැහෙනේ ඒක දිහා හොඳට දැනගන්න මගේ හිත දැන් තියෙන්නේ මෙතන. ඒක දිහා බලනද ඒක ඒකාකාරී වෙනකොට එපා වෙනවා නම් මූල කර්මත්තාන්ට නැත්නම් මේක තමයි යන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකෙන් කියන්නේ අඩුම හානියක් කරගෙන භාවනා පවත්වනවා කියන එකයි. අවශ්‍යයෙන් කරලා ඇස්පිරට් ධාරණය කරන එක නම් ස්මාර්ට් සීනක් පිළිබඳ අවස්ථාව පිළිබඳ කැපිටයි මොන සීට් පිළිබඳ ඒත් වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි වෙලා තියෙන එතෙන් නිරංගන් සිමු සති ධාරාව Tamanට උදව් කරනවා මේක සීනියක්ද නැද්ද කියන්නේ. ඒ අපි අර ඇස් ගන්න තැනට එනකන් බොහෝ විට ආවේ මූල කර්මස්ථානයේදී කියන Taman දනක භාවනාමය. ඒ කියන්නේ සිහියේ අවස්ථාවක්. අර වගේ වෙලාවක නිද්‍රාවේ හෝ අසිහියේ අවස්ථාවක්. දෙකේදීම එකම කාර්ය කායික ක්‍රියාවලිය වෙන්නේ යෝගාවචරය මේක මේ සාධාරණීකරණය කරන්නේ එතෙන් නිරංගන් ආපු පාර දන්නවනම් සතියෙන් නම් හිටියේ මේ මේ බෞසුත භාවයේ දන්න යෝගාවචරයක් නම් දැනගන්නවා ඔක්කාන්තික ප්‍රීතිය මේ සලන ගතිය ඇවිල්ලා. ඒක මේ මේ අස්පිල්ලම් ගහනවා මුළු ඇඟම පිනා යන ගතිය. මේ හීනකදී වෙන්න තියෙන්නේ එතෙන්ට ආපු පාර මතක නැතිකම. ධනිකයර කුසිප්‍රිය කියන බවන්සි ඉවන්නේ ඒක භාවනාවට ප්‍රතිචුට උපකාර වෙනවා. එහෙම අපිට පුළුවන් දීනයක් මේ විසිතීමේ ධර්ම ක්‍රම තියෙනවා ගන්නවා. ඔව්. ඒක මම හිතන්නේ බොහෝ දුරට ප්‍රයෝජනවත් වෙයි භාවනාවට. ඒකෙදි අර මේ මම කියවලා තියෙනවා කාලොස් කැස්ටනිඩාගේ පොතේ අර මේ රෙඩ්ඩින් ඩිස්ලා කරන වැඩේ ඒගොල්ල කියනවා මේ තමයි තේරෙනවා නම් දැන් හීනෙන් අපි පියාසරනවා හීනෙන් අපි එහෙ යනවා මෙහෙ යනවා කියනකොට ටෙක්නික් එක හදාගෙන ඉන්නවා මම ඉන්නේ සතියෙන්ද නැද්ද බලන්න ඒක බොහොම කල්ලාතු පුරුදු කරන්න කියනවා. සතියෙන් ඒකට ආවොත් ඒත් එක්ක මාරිය මේ මේ මොනවද මේ මේ ඒ ලකුණු තියෙනවා නම් අපිට එහෙට මේ යන්න පුළුවන් ගතිය. එතකොට ඒක බොහොම දුරට අභිඥාවට සම කරන්න පුළුවන් කියලා කියනවා. පුහුණු කරන්න පුළුවන් කියනවා. හැබැයි ඒක ඔය කියන විදිහට මේ ප්‍රාර්ථනාගෙන් විතරක් කරන වැඩක් නෙවෙයි. කාලයක් පුහුණු කිරීමෙන් කරන වැඩක්. දැන් අපි අර මේක පරෝජනවත් තැනක් තමයි අර හීනෙන් ඇවිදින වගේ දේවල් වලදී මේක මේ මේ ක්ලිනිකලි ප්‍රයෝජන ගන්න පුළුවන්. අරක එහෙම නෙවෙයි කතා කරන්නේ. ඒගොල්ලෝ කියන්නේ ඒ ගෝත්‍රේ නායකයා නායකත්වයට ගන්න යාගේ මනස පුහුණු කරපු කෙනෙක්ද නැද්ද කියලා බලන්නේ ඊට හීනෙට අවදි වෙන්න පුළුවන් නම් තමයිලු ගෝත්‍ර නායකත්වයක් දෙන්නේ. ඉතින් හැම කෙනාටම මේ හීනෙකට ගිහිල්ලා යාට ඕන තැනකට යන්න එහෙම කරන්න පුළුවන් ගතියක් තියෙනවායි කියලා ඒක තාම ටෙස්ට් කරලා වෙරිෆයි කරලා නැහැ. පිළිගැනීම් මාත්‍රයක් නැත්නම් මොකද්ද කියන්නේ මිස්ටික්ස් වලින් තමයි දුවන්නේ. නෑ නෑ. එහෙම කියන්නේ බයෝග්‍රැෆි නයිට්මස් තියෙනවා. ඒක පුළුවන් කරනවා කරන්න රුසි පිළිසි. ආ ආ. ඒ කියන්නේ ඒක රිග්‍රෙස්කලි ඒ අවස්ථාවේ ජීවත් වුණාම එයාට අඳුන දෙනකොට මේක ඇත්ත වශයෙන්ම හීනයක්. ඉතින් කෙනෙකුට හීනයක් කියලා හඳුනා ගන්න පුළුවන් පස්සේ ඒක ප්‍රශ්නයක් නෑ. නෑ ඇත්තටම ඒක තමයි භාවනා සම්බන්ධයි ඇත්තටම කියනවනම් අපි ෂොක්යක් වදිච්චාම සර්පෙක් ගහපුවාම අපි මැරෙන්නේ බයටනේ අපි දන්නවනම් මේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් 230 කරන්ට් එක කියලා අපිට දරන්න පුළුවන්. එතකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සර්පෙක් ගැහුවට පස්සෙත් මේ සර්පයා ගැහුවා තියෙන මේ හවල් විස කියලා දන්න දුවන්න පටන් ගත්තොත් බය වෙලා ලේ වලට සම්පූර්ණ විස කැවිලා ආහතේ වස්තුවටම යනවා. එනිත් මේ සර්පෙක් කාලා දෙන මේලා කරන දේ කලබල වෙන්න නරකයි. කෑ ගහලා කවුරු හරි ගෙන්නගෙන ඒකට ප්‍රතිකර්ම කරනවා එච්චර මැරෙන දෙයක් නෑ. අපිට වෙලා තියෙන්නේ මැරෙන්නේ මේ බයට. ඒ කියන්නේ මේ මේකට ලෑස්තියෙන් ඉඳලා නෑ එකක් දෙක මේ සම්පූර්ණ අන්දමන්ද භාවයකට හිතපත් වුණාට පස්සේ වෙදෙකුටවත් උදව් කරගන්න බැරි වෙනවා. දැන් සාමාන්‍ය නික්‍රමට කියන නිදර්ශනය තමයි සුනාමි කියන වචනේ අහලා සූදානම් වෙලා හිටියනම් ලංකාවේ පැයක් කල් දීලා තියෙනවා සුනාමියට මිනිස්සු බේරගන්න. ඒ පැය ඇතුළත මුළු රටම අහලා තිබුණා ලෑස්ති වෙලා හිටියේ නැහැ. මලා. 55000ක් මලා. දැන් මේකට ජපානි කරන්නේ මොකද්ද? වරායවල් හදලා සුනාමි මිනිස්සුන්ට පුරුදු කරනවා. එනකොට මෙන්න මේ බෙල් එකක් ගහනවා. ඒ කියන්නේ විශාල වේව් එකක් එනවා. ඒගොල්ලෝ ඒක වේව් එකට ලක් කරනවා. පොඩි වශයෙන් ලක් කරලා පුරුදු කරනවා. ඉතින් මේ මිනිසුන්ට අච්චර මේ ව්‍යසනයක් ආවට විචතර ජීවිත හානි වෙන්නේ නැහැ. සර්වඥාන්සෙත් මේ භාවනාදී කරන්නේ ජරා ව්‍යාධි මරණ කියන මේ දුක් තුනට පුරුදු කරලා තියෙනවා. පුරුදු කරලා තිබ්බට පස්සේ ওই දුක දුක් වෙන්නේ ඒකට නිදර්ශනයක් වශයෙන් කියනනම් ඒ රාහුල ස්වාමීන් වහන්සේට සරුවචයන් සඳහන් කරනවා රාහුලේ උඹ ආනාපානේ තියෙන්න පුළුවන් පැතිකඩ සේරම දැකගෙන තියෙනවා නම් මරණ අවස්ථාවේදී පිට වෙන හුස්ම පවා සතියෙන් පිට කරන්න පුළුවන් ගතියක් ඔබට එయ్య. කියන්නේ මරණය දැක දැක දන දන කරන්න පුළුවන්. කලබල වෙන්න දෙයක් නැහැ. ඒ වගේම ජරාවට යනවයි කියන එක මේ ඇත්තටම සත්‍යමත් වෙලා ඉන්න කෙනෙකුට වයසට ගියාම ලොකු විවේකයක් හම්බෙයි. තමයි එක තැන් වෙනවා. ඒක දැන් උනාට සතිය වඩාලින් එකයි කියන්නේ. මෙන්න ඒ සතිය වඩපු නැති කරන්න කියන්නේ කොන් වීමක්. alienation and මේ මේ alienation and aloofness කියන දෙකෙන් aloofness කියන හොඳ පැත්ත දකින්න යෝගාවචරය. alienate වෙලා අනේ මං කොටු කෙරුවා කවුරුත් මට නැති වුණා කියලා හිතනවා ඇලිගලි වාසය කරපු එක. ඉතින් බුදුරජාණන් කියනවා කොහොමඩක්වත් ওই මිනිසුන් ඔබ බලන්න වෙලා නැහැ නිසා සතිමත් වෙලා ඉන්න මට දැන් හම්බෙන්නේ ධර්ම විවේකයක් කියලා පැත්තකට වෙනවා. ළඩ වෙච්චාමත් කියන්නේ ඒක ධර්ම විවේකයක් මම ඇඳට වෙලා මගේ වැඩ බලන් ඉනවා. මරණ වෙලාවේදී හිතනවා මම පරණ වාහනේ විකුණලා දැන් අලුත් වාහනයක් ගන්නවා. ඉතින් පුළුවන් කට්ටිය ගන්නවා. මරණ කියන්නේ අලුත් කම්පැනි බ්‍රෑන්ඩ් නිව් වාහනයක් හම්බෙනවා. දැන් මේකම රිපෙයාර් කර කර ඉන්න එකනේ මේ මේ ජීවිත පැත්තෙන් බලනකොට කියන්නේ දොස්තරලට එහෙමනේ අපි දැනන්නේ ගෙවන්නේ. පාට දාලා මේක දත ගලුණොත් දත දානවා. ඇහැ ගලුණොත් මේ ස්පෙයා පාට දාලා දුවන එකනේ කරන්නේ වාහනේ. මරණේ ඈ ගණ්ඩ දෙන්නේම නැහැ. දැන් අපි ලොකු සාන්තේ නැති වෙච්ච වෙලාවේදී දවස් 4ක් 5ක් විතර එක දිගට මේක එදිලා ඉඳලා මට ඇඬුම් ගියා. ඇත්තට මට මට අඬන්න වටින්නේ නැහැ. මගේ දිගිමුත් නෙවෙයි ලොකු අහමුදුර හරිමුත් නෙවෙයි. ඒකට මං ගියෝ දෙන සතිය පිහිටවන්න. නමුත් මට අඬනවා. අඬනවා මට තේරෙනවා මේ මගේ තියෙන බොළඳකම. ඒකට ධම්මීද අහමුදුර ඇවිල්ලා කිව්වා ධම්මීද අහමුදුර hinaවට ගත්තා ඒක. ආයසුතුම් පුළු පුළුවන් කට්ටිය වාහන මාරු කරනවා කිව්වා. ඒකට ඉතින් කනගාටු වෙන්න දෙයක් නැහැ. අපේ පරණ ගමට අපි තියෙන එකම ඇදගෙන දුවනවා. අපිටත් වාසනාව ආපු දවසේ අපිත් වාහනේ අලුත් කරගන්න කිව්වා. ඒක සාහිත්‍ය රසයකුත් තියෙනවා ඒකේ භාවනා රසයකුත් තියෙනවා. දැන් අපි මේ මේ වක්මාව දානවා, වකුගඩුව දානවා, හાર્ට් එක දානවා කියන්නේ අර පංචිකවත්ත කරන සෙල්ලමනේ. අර කාර්කෙන් හොරගම් කළා මේ කාර්කයට දාන එකනේ. පංචිකවත්ත ගිහලා කාර් එක මේ ඩිස්ක් එක මොකද්ද මේ කප් එක නැති වුණොත් ඌ දෙනවලු ගෙනලා කාටුන් පොත් ටිකක් බලන්න සර් කියලා. ඌ බලන්නේ නැතු උගේ කාර්කේ එහා පැත්තේ ගලවනවා. ගානවල මේක හරි අමාරුයි හොයාගත්තේ බොහොමර කියලා දීලි වෙලා ඉතින් හොරන ගානක් ගන්නවලු. අරගෙන බලනකොට මෙහා පැත්තක නැතිලු. ඔව් පාට් මාරු කරන එකත් ඒකමයි. මේ මැරුණට පස්සේ ඉපදෙනවා කියවම හම්බෙනවා කියවම අලුත්ම වාහනේ. බ්‍රෑන්ඩ් නිව් හම්බෙන්නේ. යෝගී යෝගී භාවනාවල කියලා නේද මේ මැරෙලා ලාස්ට් මොහොතේ මේ කිනුම් කරන එකක්. ඈ? කලින් ඒගොල්ලෝ ලෑස්ති වෙන මොකක් හරි දැන් බුදුරජාණන් වහන්සේ ඒක තමයි කාය සංස්කාර සමතේ වචී සංස්කාර සමතේ මනෝ සංස්කාර සමතේ කියන්නේ ඕක ස්ථාන තුනකින් කඩනවා කාය සංස්කාර සමතේ කියලා කියන්නේ දැක දැක දන දන ආනාපාන නතර කරලා පෙන්වනවා ඒ වචී සංස්කාර සමතේ කියලා කියන්නේ වචී වචන ભેදයටපත් කරන විතක්ක ਵਿਚාර දෙක අනිවාර්යයෙන්ම ද්විතිය අධ්‍යයන නතර කරලා පෙන්වනවා ඊට පස්සේ සංඥා වේදනා දෙක මනෝ සංස්කාර, චිත්ත සංස්කාර සමතෙන් නැතර කරනවා. නැතර කරුවට පස්සේ අපි ඇත්තට මරණයට යනවා. ඒ වෙලාවේ තමයි අපි බය වෙන්නේ. පාළුණයි කියලා දැනෙන්නේ. ඒක තමයි අපි මේ කම්මැලි කියලා හිතන්නේ, නීරසයි කියලා හිතන්නේ. නෑ, හතරවෙනි ධ්‍යානෙ නෙවෙයි. සමත භාවනා ධ්‍යානෙ වචී සංස්කාර විතරයි. ආනාපාන සතියේ කාය සංකාර පරිසංවේදී පස්සම්බයං කාය සංකාරං කියලා කායනුපස්සනාදි කෙරෙනවා. ඒකටම තුඟ දිනේ බයයි. කුස්ම නතර වෙච්චාම එක්ක නිදින නිදා ගන්න එහෙම නැත්නම් නැගිටලා යනවා. ඉතින් මරණය 103 එකක් පුරුදු කරනවා. ඊට පස්සේ විශේෂම අවස්ථාව තමයි ඔය සංඥා වේදනා දෙක සංසිඳුණ එක. ඒක උනාට පස්සේ හිටියා නෑ දන්නේ නෑ ඉඳගෙන හිටියක් දන්නේ නෑ තමන්ට සම්පූර්ණ මෙමරි බ්ලැන්ක් යනවා. මේ ඒ කියන්නේ මේ රෙකෝඩින් නැතුව යනවා. ඉතින් හිතන්නේ මැෂින් එක කැඩලා කියලා. ඉතින් ගියාට පස්සේ මේ කියන්නේ සාමාන්‍ය ඉන්ද්‍රියංගෙන් වෙමීමකට වඩා ඊටාත්ම ගැඹුරු තැනකට යනවා. ගියාට පස්සේ අපි අර මුහුදයට මේ වතුරකට යට වෙච්ච මිනිස්සේ හුස්ම ගන්න දඟලන්නේ උඩට ඇවිල්ලා. අන්නේ වගේ තද්ද වෙහෙසක් එන්න පටන් ගන්නවා සක්කාය දිට්ඨියට. ආත්ම දෘෂ්ටියට. ඉතින් ආ විවිධාකාරයෙන් අපිට උපදෙස් දෙනවා ඕක කොහොම කරලා හරියන්නේ විජහාට මට පණ දීපන්. විජහාට මාව නැවත ප්‍රතිස්ථාපනය කරපන් කියලා. ඒක තමයි අපේ කට්ටමොලේ කියලා කියන්නේ. ෂට ප්‍රඥාව කියන්නේ. යෝගාවචරය කරන්නේ ඒක නතර වෙනකොට ආයෙත් එක්ක ඇස් දෙක අරලා එහෙම නැත්නම් ගුරුවරයා මාරු කරලා හරි කොහොම හරි අර නැති වෙච්ච සක්කාය දිට්ඨිය ඇති කරන මේක ඇත්තටම නොමර මැරිල්ලක් කියන්නේ විපස්සනාව කියන්නේ සමහර ඊනවලින් ඔව් සමහර ඊනවලින් එහෙම වෙනවා සාත්‍රිකව මැරෙන්න යනවා කියන්නේ නෑ ඇත්තටම වෙන්නේ අපිට අපිට දැක දැක දන දන සිදු වෙනකොට සක්කාය දිට්ඨිය සහ ආත්ම දෘෂ්ටියට හොඳට ආහාර ලැබෙනවා යමක් නොදැන නොදක සිද්ධ වෙනවා නම් අපිට ඒකට වග වෙන්න බෑනේ වග වෙන්න බෑයි කියලා කියන්නේ මමයා පච වෙනවා. සක්කාය දිට්ඨිය පච වෙලා යනවා. ආත්ම දෘෂ්ටිය පච වෙලා යනවා. ඉතින් ඒක අපිට වෙන්නේ මරණය හා සමානයි. ඒකයි සරුවචන සඳහන් කරන අසත්පුරුෂයාට ඒක මේ බයක් තනිවීමක් කොටුවීමක් පාළුගතියක් සත්පුරුෂයාට තේරෙන පටන් ගන්නවා මේ මටරේ තමයි රිහර්ස් කරලා පෙන්වන්නේ කියලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් හැබැයි ඕන වෙලාවක ආපහු එන්න පුළුවන් ඒ හරියට කියනවා නම් මේ විඥානය කියන එක කෝෂ රාශියක් සහිත මේ රතුළුණු ගිරියක් කියලා හිතා ගන්නකෝ. රතුළුණු ගිරිය පොතු රාශියක් තියෙනවා මැද තියෙන එක තියෙනවායි කියලා. අපි ගත කරන්නේ රතු පාට පිට පැංගිර තියෙන පොත්තේ. ඒක තමයි ඇහ කන දිව නාසය ඔක්කොම වැඩ කරන. අපි ඒක ගැලෙවට පස්සේ ඇතුලේ තියෙන සියුම් පොත්ත. ඒක ගැලපුවා ඊට වැඩිය සියුම් පොත්තක් තියෙනවා. ඒකට සියුම් ඔහොම ඔහොම ගිහලා අන්තිමට මදයක් නැත් තැනකට යනවා. භාවනාදී ඔන්න පොත්ත පොත්ත ගැලවෙනවා. එක එක එක ගලවන ගලන වඩා සියුම් වඩා පුංචි වඩා මධ්‍යස්ථයට බර වෙච්ච ඇතුළත ගමන සිද්ධ වෙන්නේ. යන්න යන්න යන්න ඉතාමත් සජීවී මේ සාමාන්‍ය සම්මත ලෝකයෙන් බලනකොට සජීවී තැනක ඉඳලා මරණය ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අරගෙන යනවා ඇතුළට. ඒ මරණය කියලා කියන්නේ ආත්මයාගේ මරණය, සක්කාය දිට්ඨියේ මරණය. ඊට පස්සේ ආපහු අර හිතපු තැනම ගේනවා. මේකම සම්පූර්ණ වෙනවයි කියනවා මේක මම හිතන්නේ හිතුවක් අර අදහසකින් කියන්නේ මේ ඩ්‍රග්ස් ගත්තාම මොලේ තියෙන පිටම මට්ටම් ඉඳලා ඇතුලේ මට්ටමට යනවා. එතකොට මේ මනුස්සයාට හොඳ නරකක් තේරුමක් නැහැ, හරි වැරද්දක් තේරුමක් නැහැ, ලෙඩට උකක් මොකක්වත් නැහැ. නමුත් ඒක රසායනිකින් වෙන්නේ. ඊට පස්සේ දැන් එතෙන් යන ඊට වැඩි රසායනය අවශ්‍ය වෙනවා. නමුත් ඒකෙදි මොලේට හානි සිද්ධ වෙනවා. ඒක කෘත්‍රිමයි. මේක ඒකම යනවා ට්‍රිප් එක කියලා කියන්නේ ගිහිල්ලා ඕන වෙලාවක ආපහු එන්න පුළුවන් ඕනලාට යන්න පුළුවන් ඒකට අපිට තේරෙනවා අපි ජීවිතේ මනසේ ක්‍රියාත්මක කරපු නැති මරණ මනස කියලා කියන්නේ විශාල කෞතුකාගාරයක් නම් අපි තාම දැකපු නැති කවුළු තියෙනවා ගොඩක් ආටිෆැක්ට්ස් ගොඩක් තියෙනවා ඒ ඔක්කොම බල බල බල බල යන තමයි භාවනාදි වෙන්නේ මරණය දකින්න එක ශාරීරික වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කායික මරණය. සාමාන්‍ය වෙන්නේ. භාවනාවේදී ඔව් ඊලි මාරු වෙනකොට ශාරීරික තෙරපීම් තදීම් ආදී ශාරීරික වේසිලි කියලා. ඒක ඇත්තටම මේ මතක් කරගන්න තියෙන්නේ අසත්පුරුෂයාට. ඒ කියන්නේ මේ භාවනාව කෙරුවට මොකද සක්කාය දිට්ඨිය වැඩි, සක් නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව වැඩි කෙනාට ඒක හරි වෙහෙස කරයි. හරි වෙහෙස කරයි කියලා කියන්නේ අර මේ මේ ඇටිකුකුලා ගොළුබෙල්ලෙක් කලන මස්තික ගලවන්නේ. ඒ වෙලාවේ පුදුම විදියට කොළුබෙල්ල කෑ ගහනවා. අන්න ඒ වගේ අපිව ගලවනවා තේරෙනවා. මස් ටික ගන්නවා කට්ටේ. එතකොට අසත්පුරුෂයාට සක්කාය දිට්ඨිය ඇති කෙනාට නිත්‍ය සංඥා තිනේ කරන මරණිය හා සමානලා දාඩිය දාලා සහලවලා මරණය හා සමාන වෙනවා. ඒක තමයි සරුවතෙන් සඳහන් කරන්නේ. ඉතින් යන්සල මේ දස දාන වස්තු දීලා ජීවිත ආසාව නැති කරන් ටික ටික ටික නැති කරලා ඔන්න ඕකක් දීලා දාන්න ලෑස්තිලා ගියොත් කලබල වෙන්න දෙයක් නැහැ. කලබල වෙන්නේ ලෑස්ති නැතිකමෙන්. සිද්ධාන්ත ඔක්කොම හරියින් තියෙන්න ඕනේ. ඒ වෙනකොට අසත්පුරුෂ තත්ත්වයක් නැහැ ඉන්නේ. තියෙන ඉඩ තියෙනවා. අසත්පුරුෂ තත්ත්වය වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් බඳු වෙන්නේ පෙර ඇසු නොඇරූ බව, සූදානම් නැති ගතිය. දෙක අනිත් එක නිත්‍ය සංඥාව, සුඛ සංඥාවේ, ආත්ම සංඥාවේ කුමර කුමරි ඡාප බලාපොරොත්තු වෙන කෙනාට මේ භාවනා කරලා ප්‍රතිඵල ආවත් ඒක භාවනා ප්‍රතිඵලයක් වශයෙන් තේරෙන්නේ නැහැ වැරදිලා කියලා තේරෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ අධ්‍යක්ීම් නැති අපි තමයි මිත්‍යා දෘෂ්ටි පුද්ගලෙ මෙතෙන් ඩායි කියලා. ඇවිල්ලා අත්දකින් නෑ භාවනා. මොමන තියා ගුරු මුරයාගේ උපදේශයන් දීව අයුරින් අනුගමනය කිරීම තුලදී ඔය தත්තට පත් වෙන අවස්ථාවක් කියලා. ඔව්. ඉතින්දි වෙහෙසටපත් වෙන ආසාවයි. නෑ ඇත්තටම වෙහෙසටපත් වෙන එක තමයි 99ක් වෙන්නේ. මොකද හේතුව සංසාරේ පුරාවට අපි ඔතෙන්දී කඩාවැටෙන්න දෙන්නේ නැතුව මල් ලිහෙන්න දෙන්නේ නැතුව රැකගන්නනේ උත්සාහ කරේ. ලෙඩක් වෙන්නේ නැතුව දුකක් වෙන්න දෙන්නේ නැතුව පශ්චාත්තාවයක් වෙන්න දෙන්නේ නැතුව ප්‍රීපදයක් වෙන්නේ නැතුව දැන් මේ ලකුණු පෙන්නනවා පෙන්වනකොට ඒක ඇත්තටම කායික දුකට වැඩිය දෝමනසයක් පහළ වෙනවා Taman තනි වුණා කොටු වුණා රහෙන් වයින් වුණා පච වුණා අසරණ ලොකු සංස පාවිච්චි කරන්නේ බැගෑ වුණා බැගෑ සහ දීන තත්වයකටපත් කරනවා කිය. ඒක කායික වශයෙන් පෙනී හිටිනවා මේක භාවනා බව දන්නේ නැත්තම් භාවනා බව දන්නවනම් සතුටක් පහළ වෙනවා ආ දැන් හරි දැන් ඉතින් මේ ටික ටික ටික ටික දැක දැක දන දන ගෙවියමක් වෙන කියලා. සතුට පහළ වෙන ස්වාමීන් වහන්සේ අරටත් පැන්නේ පස්සේ ඒ කියන්නේ ලෑස්ති වෙලා ගියොත් පමණයි. ඔව් දැන් අර සෞදිරි කිව්වේ අර මරණ මොහොත උගන්වනවායි කියලා ඒ වගේ ඊට වැඩි මං හිතන්නේ මැරිලා ඉපදෙන තත්ත්වයක් මතුවෙන අනුමතිය. ඒ කියන්නේ සාර්ථක වුණොත්. ඔව්. සාර්ථක වුණොත් සාර්ථක වුණොත් ඒ පුද්ගලට ලාභ දෙකක් හම්බ වෙනවා. එකක් මේක බාහන හරි බව තේරෙනවා. දෙක තේරුම් ගන්නවා මෙතෙන්දී මම ලෑස්තිලා යනවා මිසක මට දෙවන්නේගේ සරණක් නැහැ කියලා. මම ලෑස්තිලා යන්නම් ගුරුවරගෙන් අහලා තමයි. හැබැයි ගුරුවරයා දෙන්නේ සුතමේ ඥානයක් විදියට. නමුත් හරියට මෙතනදී මේක හරි, මේක වර්ධින දෙයක් නෑ, සැක කරන දෙයක් නෑ. මම මේකට අභීතව මුණ දෙන්න ඕනේ කියන එක එයා තුලින් ඒ වෙලාවේ මතුවෙන්න ඕන. අහලා තිබුණත් මතු නොවෙන්න ඉඩ තියෙනවා. නෑ මේක ඇත්තටම මාර්ගඵලයේ අවස්ථා කීපයකින් සිද්ධ වෙන්නේ. ඒ ඔය විශේෂම ඔය සත්ත්වවිසුද්ධි ක්‍රමයේ පෙන්නන්නේ අවස්ථා කීපයකින් සිද්ධ වෙන එක සැරේ වෙන එකක් නෙවෙයි. ඒක නිසා අපිට කැමැති තැනට ගිහිල්ලා අපව වෙන්න පුළුවන්. නිසා යෝගාවචරය තියෙනවා මේකේ යම් කිසි විදියක කන්ට්‍රෝල් එකක් තියෙනවා වගේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් ප්‍රමාණයට යන්නේ අපේ වීරිය ප්‍රමාණය හැටියට, සතිය ප්‍රමාණය හැටියට, ප්‍රඥාව ප්‍රමාණය හැටියට, සද්ධාය ප්‍රමාණය හැටියට තමයි අපි යන්නේ. ගිහිලා පහුවෙනවා. හෙට අයිටෙඩි ටිකක් යනවා. ඔහොම ඔහොම ඔහොම කර කර කර කර යනකොට ඒ සූදානම් වෙන ගතිය ඇඟෙන් මෙන්න පටන් ගන්නවා. මොකද අපි ඒක අත්දකලා තියෙනවනේ. අන්ති ගුරුරු පුළුවන් තරම් උනන්දු කරනවා කාය ජීවිත নিরপেক্ষව යන්නේ කියලා මෙතෙන්. කාය පිළිබඳ හැඟීමක යන්න එපා, ජීවිතය පිළිබඳ හැඟීමක යන්න එපා ගියොත් මේ අපවෙන් තමයි හිතෙන්නේ. ඒක පුදන්න බලන්න යන්නේ කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්පලක්ෂය පෙරපුරනකොට තමන් වහන්සේ සද්දේය වස්තුවක් බවට පත් වෙන්නේ. මෙහෙම භාවනා කරන කෙනෙකුට වාංගු වෙන්න සුදුසුකම් ඇති කරන් තියෙනවා. බුදුන් අදාහ ගන්න තරම් සුදුස්සෙක් බවට බුදුන් බුදුන්පත් වෙලා තියෙනවා. ඒක සඳහා උන්වහන්සේ කිසිම කෙනෙකුට සැකයක් උපදවන්න බැරි සුද්ධ සුසුද්ධ సంతානයක් ඇති කරගන්න උත්සාහ කළා කියනවා මේ වෙලාවේදී මාව සීපත් කරන්න. මේ ඔක්කොලා පිටිට හේතු වෙන එක්කෙනෙක්ව පිටිට හේතු වෙන්න එපා. මොකද අපිට අනික කරන්න උහුණු ගන්න වෙනවා. එක්කෙනෙකුටවත් අයිතිවාසිකමක් නැහැ. මොකද මේ කෙස් ගහක් ගෑවෙනකොට මේ ගොඩක් කල් වැඩ ගන්න තියෙන ගොඩනැගිලි ගැලපෙන්න මම ගැගුවක් බැන්නට තරහ වෙන්න එපා. මම කරන්නේ හේති පැදුරු ඉල්ලලා තියෙන වටේට පේන. එහෙම නැත්නම් බිත්තියල මේ මේ මෙව පාත් කරලා තියෙන ඔළුව වදින හරියට මිනිස්සු බයින පාත් කරලා තියන්න එපා කියලා පාත් කරන්න මොකටද මේ බණ කියන යනකොට කට්ටිය නිදිමත වෙනවා. ඊමැසලා බුදි වෙනවා හරි බුදි වෙනවා හරි දෙකම සිද්ධ වෙනවා. මුගක් වෙලාටනේ බුදි වෙන එක. එතකොට මම මං වගේ කෙනෙක් මතක් කරන්න වෙනවා. මේවයි කරන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ මේ පරිේශනේ බුදුචානන්සේ නිසා කියනවා මේක 1000ක් පිට මිනිස්සු දිනනවට වැඩිය වටිනවා Taman දිනා ගන්න එක. අපේ තියෙන එක එක අපි ආරසා වීම සඳහා තියෙන ඥාන සේරම මේ ආත්මේ අරසා කිරීමේ ඥාන. මේ සක්කාය දිට්ඨිය අරස් කිරීම ඥාන. ඉතින් අපි කියවා ගන්න එක මේ මම මම ගැන මම බලන්නේ නැත්නම් කවුද බලන්නේ කියලා අපි බලන්න හදනවා. මොකද සරුවචනන්සේ වෙන මේ සෑම ඥානකින්ම කරන්නේ මොකද්ද? අර අතෑරෙන්න හදන දේ අතෑරෙන්න දෙ නැතුව ආයෙ අල්ලගන්න එකයි කරන්නේ. ඉතින් එතෙන්දී බුදුන් අදහගෙන ධර්මයේ අදහගෙන සංඝයා දාන මේක පොඩ්ඩක් පරිේෂණ කරන්න. මේක නිකන් දීලා දැමීම පුරුදු කරන්ඩ කරගෙන කරගෙන කරන යන්නේක මේ ඒකයි අර against the grain කියලා කියන්නේ ගඟ දිගේ ඉහළට පේනවා කියලා කියන්නේ ඒක නොකෙරුවයි කියලා හෝ නොකෙරුණයි කියලා කනගාටු වෙන්න එපා මොකද දීර්ඝ සංසාරේ අපි කරලා තියෙන අනිත් පැත්ත. කරදරයක් වෙනකොටම ආයෙ බදලා අල්ලන එක. ඒ නිසා අපේ සහෝදරයෙක් හෝ කිට්ටුවන්තයෙක් හෝ ඒක කෙරුවයි කියලා කනගාටු වෙන්න එපා. අපි ඇවිල්ලා තියෙන එක අපිට ලොකු නම්බුවක්. නමුත් නාවයි කියලා තරහ වෙන්න එපා. නැවත නැවතත් කරමින් කරමින් මොකද්ද කියන්නේ මේකේ ආත්ම විශ්වාසයක් ඇති කරගැනීමක් අපි කරන්නේ. ඒක ඇබ්බැහියක්මයි. ඒක සංස්කාර කියන වචනේ අදහසක් තියෙනවා මේ පුරුද්ද. කළ පුරුද්ද, දැක පුරුද්ද, අහ පුරුද්ද කියලා පුරුද්දක් තියෙනවා. පුරුද්දෙමයි ඒකට යන්නේ. අහලා තිබුණාට පමණට ඒ වෙලාව ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. කරලා තියෙන පුරුදු එක්ක නම් ඉබේම නිකන් ඇබ්බැහියට වගේ එතෙන් යනකොට තියෙනවා දැන් නම් බය වෙන්න දැන භාවනා හරියනවා. ඕක ආයේ මේ මල්ල ලිහලියා බලන්න එපා. යන්. ඉස්සරහට යන් කියලා ඒ ගැම්ම ඇති කරලා දෙනවා. විද්‍යාඥයන් සාමාන්‍ය සම්බන්ධයෙන් ආරම්භ මේ ප්‍රශ්නෙට අදාළ එතන ඒක ටාගට් කරලා කියනවා මෙන්න මේ පුරුදු කරනවා කියලා. හරි. දැන් භාවනාදී එහෙම කතන්දරයක් කියන්නේ නැහැ. ඒකින්ද භාවනා කිරීමේදී ඒ වගේ දෙයක් අත්දකින්නේ නැහැ කියන හැඟීමක් සමහරට ඇති වෙන්න පුළුවන් ඒ ප්‍රශ්නේ කිසි. ඒකෙදි මම කියන්නේ මේමයි භාවනාවේදී පුද්ගලයා පරිණාමයටපත් වෙන විතරක් නෙමෙයි පුද්ගලයාගේ පරමාර්ථයත් එයා එල්ල කරන දේ එල්ලයක් පරිණාමයටපත් වෙනවා. නිවන කියන එකත් නිවනට දෙන අර්ථකථනය දවසින් දවස වෙනස් වෙනවා. අපි හිතාන යන නිවන නෙවෙයි එතෙන් යනකොට හම් වෙන්නේ නිවන පිළිබඳව අපි භාවනා කරන්න ඉසල යම් අදහසක් තිබුණා නම් ඒක නෙවෙයි නිවන කියන එක ওই සබ්බාසෝ සූත්‍රයේ ලස්සනට සරුවත්යන්සේ සඳහන් කරලා තියෙනවා. පටවියාපෝ තේජෝ වායු විතරක් නෙමෙයි නිවන පිළිබඳවත් අසුරත් පුතුත්ජනයා වඤ්ඤනා කරනවා. අසුතවත් ආර්ය ශාවකයා මේ පරිඥාවට ලක් කරනවා. ශ්‍රීකමුණ වහන්සේ අභිඥාවට ලක් කරනවා නිවන පිළිබඳ අදහසත් වෙනස් වෙනවා. අපි අපි ඉස්සරහින් තියන යන්නේ මෙන්න මෙතෙන් නයි දුවන් හදන කියලා එල්ලයක් තියෙනවනම් එල්ලේ පරිණාමයටපත් වෙනවා මේක. ඒක නිසා මේ පටන් ගන්න තැනට නෙවෙයි ඉවර වෙනකොට ගිහිලා තියෙන පුද්ගලයාත් නෙවෙයි ඒ එල්ලෙත් වෙනස් වෙලා තියෙන්නේ. ඒක නිසා හරි මේ මොකද්ද කියන්නේ කිසි කෙනෙකුට මේක කරන්න කියලා අපිට මේ බලපෑම් කරන්න හෝ කරන්න බෑ. හැබැයි කීයගේ කෙරුවොත් මේ මනුස්ස ජීවිතයක කරපු නැති පුදුමාකාර මේ සෙල්ලක්කාර අභියෝගශීලී බාලදක්ෂ වැඩක් කරන්නේ. එචි ඒක මේ කවුරුවත් කිව්වට අපිට කරන්න බෑ. අපි ළඟම එන්න ඕනේ පරිත්‍යාගශීලී අදහස වගේම අපේ කිට්ටුවන්ටම මෙහෙම කරපම් මෙහෙම වෙනවා කියලා කිව්වට ඒ තේරුමක් නැහැ ග්‍රීක භාෂාවෙන් කතා කරා වගේ කාටවත් තේරෙන්නේ නැහැ. තේරෙමනුසයාට බුදුහාමරංග වචනේ හරියටම කනට මී පැණියක් කරා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අමුතර මේ මේ sannivedanayak උතන තියෙනවා. පතර ගන්න ඒ චිත්ත සංකාර මේ හිතත් සංසිඳිලා හිත අන්තිමට ඒ හිතතිය හිත දැනෙන්නේ අර දෙද්දක් වෙලෙනකොට අන්තිමට කියන දෙත ගතිය වියලා ගිහිල්ලා ගිය ගමන්ම එපාට දැන් ආලෝකයක් වගේ පතුනා වගේ තනක් තියක් තිබුණා ඔය කියන්නේ අපි අපිට නිදර්ශන මාර්ගයෙන් විතරයි ඒක sannivedana කරන්න පුළුවන් වෙන්නේ. මෙහෙම ඒක නිදර්ශන මෙහෙමයි සාමාන්‍ය අටුවාව කියවත් වෙනවා. හොඳට පිපාසකනාට වතුර බීලා බීලා දැන් වතුර බිව්ව ඇති කියලා පිපාසයේ සංසිඳීම. තුවාලයක් සිද්ධ වෙච්ච කෙනාට බෙහෙත් කළේ තුවාලේ සුව වීම. ගංගාවක් ගලාගෙන ගිහිල්ලා මූදට දිය වීම. එහෙම නැත්නම් බඩගිනි කෙනාට බත් කාලා දැන් එයාට හිතනවා දැන් ඇති කියලා. අන්න ඒ වගේ දෙයක් සිද්ධ වෙන නැත්නම් මේ මේ ගංගාවේ වතුරක් ගිහලා ලුණු කැටයක් වතුර මුහුදට විසි කරපුවාම ඒ ලුණු කැටේ අනන්‍යතාවය නැති වෙලා මුහුද දියවිලා ගියා වගේ මේ දෙයක් තමයි මේ චිත්ත සංස්කාර සංසිඳීමක් වෙන්නේ මොකද ඇතුළත පිටත ભેදේ නැතු යනවා ඒක. මේක මම මේක උඹ මේක හජ්ජත් බයිද්දා කියන ભેදේ නැතු යනවා. එතන ඊට පස්සේ ඉතින් ඒක මේ ඔය මේ ශක්ති සංස්ථಿತಿ නියමයේ හැටියට කියන විදිහට ශක්තියක් ලෝකේ කවදාකවත් නැති වෙන්න බෑ. මේ ශක්තිය මමයේ කියාගන්න මොඩකම නැති වෙනවා. ශක්තිය පවතිනවා. දැන් ක්වොන්ටම් ෆිසික්ස් වලත් ඒක තමයි උගන්වන්නේ. මේ ශක්ති සංසිඳීමේත් ඒක තමයි කරන්නේ. ඒක මේ විශ්ව ගත වෙනවා. හැබැයි ඒක ඒ ඒ ශක්ති පුංජය මේක මම කියා ගන්න තරම් මෝඩ වෙන්නේ නැහැ. ඒක ප්‍රතික්‍රියාව හරියන්නේ. බලපන්න. ප්‍රතික්‍රියා කරන්නේ ඇතුළත පිටත ભેදයක් නැතු වෙනවා. දැන් වෙනත් පරිණාමයකටපත් වෙනවා. නෑ ඒ ලුණු කැටේ මොහොතට දිය වුණා. වතුර තියෙන දියසුලියක් වතුරට දිය වුණා. එච්චරයි වෙන මොනක්වත් මේ වතුර මේ මේ වෙන දෙයකට පරිවර්තන වීමක් නෙවෙයි. මේක මම මාගේ කියා ගන්න ගතිය. නම් මේක නඩත්තු කළ යුතුයි කියන ගතිය. ඒක දීලා දැම්මට පස්සේ ඒකේ මේ වගකීම් බහරයක් තියෙනවා මේක නඩත්තු කරන්න. ඒකට. අර අර අන්තිමට යනකම්ම තේරෙනවා මෙන්න මේ හරිනම් කොච්චර කරොත් මම වෙන්නේ නැති මේක තමයි මම යාගේ හැටි මේක තමයි ආත්ම හැටි කික එන්නේ එන්නේ එන්නේ දිය වෙලා අන්තිමට ගියාම ගංගාවක් ගිහිලා මුදතර බී ගත්තට පස්සේ මුහුදට දිය වුණාට පස්සේ සරුවචන සඳහන් කරනවා මේ මුහුදෙදී නෑ මේ ගංගානම් ගංගේ ජලය සරපු ගංගේ නගිය අචරදති ගංගේ වතුර කියලා නෑ මුහුදු වතුර බවට පත් වෙනවා ඒක ඉතින් මට මතකයි ඔය සදන් ස්ටාර් කියලා චිත්‍රපටියක් තිබුණා ඒක බලන්න ගියා ඒ චිත්‍රපටියේ තියෙන අප්‍රිකාවේ මේ මණික් ගරන ආකාරවල සිදුවෙන මිව වර්ගයක් ලොකුම මණිකක් හම්බ වෙනවා ඒකට මේ සදන් ස්ටාර් කියලා නම තියෙන එක කැපුවට පස්සේ වටිනාකම කොච්චරද ඊට පස්සේ ඒක මේ ඩිරෙක්ටර් බෝඩ් එක හම්බෙලා මේක දැන් රටෙන් පන්නන්න මේක පිටරේක කට්ටට පිටර කට්ට හැටියට හදනවා. ඇතුලේ පිටර කට්ටක් ඇතුලේ දාලා මේක හදනවා. හදලා ඉවරලා බෝඩ් එක රැස් වෙන්නේ එළියේ. රැස් වෙන තැන වටේට ඉන්නවා මේ ඒ මූස්ලා නැත්තම් මම මන් දන්නේ පැස්බරු. විශාල පැස්බරු ඉන්න ආසියා මේ කාන්තාරයක් මේ අරාබ් අප්‍රිකා රටක්. ඉතින් මේ මේ කට්ටිය අතේ තියාන මේ බෝඩ් එකේ එකනට ඩිරෙක්ටර් මෙහෙම කියලා දී දී පැස්බරෙක් ඇවිල්ලා පිටරක් කියලා ගහනවරකට. ගිනිනවා. ගිනිනකොට පේනවා මෙහෙම ගලාගෙන යන යටට. ඊට පස්සේ අර මිනිස්සු විහිළුවට වගේ දුවන්න ගියාම ලක්ෂයක් විතර ඉන්න පැස්බරු ඇතුළට අරුත් වුණා ඇතුළට. හොයන්න බෑ. අච්චර වටින මැණික ඊට පස්සේ පැස්බරු ගොඩට ගියාට පස්සේ අරු පණින්න ඉසලා දැකනම මරනවා ෂුවර් එකට මරනවා මොකද මේ මැණිකේ වටනාගේ මේව. නමුත් අරු පැස්බර කෙන බොහොම වේගෙන් දුවන එක ඉන්නවා නිකන් තවාණක් දැමවා වගේ පැස්බරු ඇතුළට ගියාට පස්සේ චිත්‍රපටි ඉවරයි. ඒ ඔච්චර තමයි වෙන්නේ. එතකන්නම් බෝඩ් එකේ ඉතින් තියාන මේක පිටරට පන්න නැටි මේ පිටරේ නිර්මාණය කරපිට ලස්සන කතා කරගෙන ඉන්නවා. ඊට පස්සේ ඉච්චා මේක මේ පේන කෙනෙක් කියුමේ ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවෙන් සිත සංසුන් වන්නේ කෙසේද? එම භාවනාව ප්‍රමාණිකෝලව වැඩි හැකි අන්දම විස්තර කරන්න. ආනාපාන සති වරහන් ඇතුළු පරයන්ක භාවනාවෙන් සිතෙහි අකුසල් අඩුවේ නිවන් මාර්ගයට අවතීර්ණය වන්නේ කෙසේද? මේ පළවෙනි ප්‍රශ්නේ ආපු කෙනා මතර ඉන්නවයි කියලා හිතයි මම මේ කතා කරන්නේ මේ විදිහට අපි දැන් සක්මන පිළිබඳ කෙටි මතක් කිරීමක් කරා දැනට මම හිතන්නේ ටිකක් කරන්නත් ඇති ඒ නිසා මේකේ පළවෙනි ප්‍රශ්නට උත්තර දෙන්න ඉස්සෙල්ලා මම හරි කැමැතියි මම මේ හරියට මිනිස්සයා පික් කරන්න හදනවා වගේ වැඩක් කරලා තියෙන්නේ එකක් හරි සක්මන් කරලා අත්දකපු දේ මට කියන්න පුළුවන් නම් මට හරි ලේසි පාර කියලා දෙන්න මම මේ කෙරුවා මට උනේ මේකයි කියලා කියනවනම් ලේසි. මොකද්ද පළවෙනි කොටස? සක්මන් භාවනාවෙන් සිත සංසුන් වන්නේ කෙසේද? ඔව් ඒක නිසා දැනට තමන් කරනකොට තමන් මොනවද අත්දැකේ කිව්වනම් මට පුළුවන් ඒකෙන් කියලා දෙන්න නැත්තම් ඔව්. මට දැන් අහු වුණා මිනිහා. සාරණස ඒ තරම් දැක් අත්දැකීමක් ලැබුණේ නෑ. නෑ ඒක නෙවෙයි. තමන් සක්මන් කරනවා කියලා මොකද්ද කරන්නේ? පාදවලට යොමු කරලා දැන් අපි දක්ෂ පාදයේ කියලා දක්ෂ පාදයට යොමු කරගෙනවා වම් පාදයේ ඉසින්නේ වම් පාදයේ කියලා යොමු කරගෙනවා දක්ෂ පාදයේ විමත ගෑවෙනකොට ඒ තමන්ට දැනෙන දේ මොකද්ද කියලා හිතන්න බලනවා ඔබ එතකොට මොකද්ද ඒ බලන ප්‍රයත්නයේ ප්‍රතිඵලය මොකද්ද? මම මම තවදුරටත් මේ උනන්දු කරන මේක දකුණ වම නෙවෙයි මේක සද්දයක් අහනවා නෙවෙයි මේක හිතනවා නෙවෙයි මේක වේදනාවක් නෙවෙයි මේ දකුණු පාදයේ තියෙනවා කියන බාන මොකක් හරි අපිට සාක්ෂියක් හම්බෙනවනේ ප්‍රායෝගිකව මේ සද්දයක් අහනවා නෙවෙයි රූපයක් බලනවා නෙවෙයි හිතනවා නෙවෙයි වම් පාය නෙවෙයි දකුණමයි කියන්නේ අන්න ඒක මට කියන්න පුළුවන් නම් Tamange අත්දැකීමෙන් ප්‍රශ්නේ අහනකොට හරිය ගැඹුරක් හිතන. නමුත් මේ ගැඹුරක් නෙමෙයි මම මේ අහන්නේ. මම මේක මේක අල්ලනකොට මට තේරෙනවා මේක රවුන්ඩ් දෙයක් අතට අහු වුණා. මේක හයියයි අත මෙලකයි. අහුවෙච්ච බව මම දන්නවා. එතකොට මම දන්නවා මේ අතින් නෙවෙයි. මේ වෙන සද්දයක් අහනවා හිතනවා නෙවෙයි මේ ඝණයක් ඇල්ලුවා කියලා. ඒ වගේ මේ පයේ බිම තියෙනකොට මොනවද වැටෙන්නේ? පොළොව ස්පර්ශ උතේ වැරි කරතියනවා වේදනාවක් දැනෙනවා. ඒක ඔය ටික තමයි වැදගත්ම දේ. ඊට පස්සේ මම ඒක අනික් අයටත් පැහැදිලි අපි මේ කොහටද යන්නේ කියන කෙල්ල කරගන්න. ඒ වගේ දැන් දකුණු වෑය තියෙනකොට පපඩම පා ගන්න වගේ වැඩ චරිචුරු ගාගෙන වැල්ලේ බහිනවා තේරෙනවා. වම් පය තියෙනකොට දැන් මේ විදිහට වමෙන් දකුණට දකුණෙන් වමට වමෙන් දකුණට පියවර කීයක් විතර යන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ හිත නන්නත්තර වෙන්නේ නැතුව හිතවිලි වේදනා සද්ද වලට වහා කැඩෙන්නේ නැතුව අර විදිහට අත්දැකීම දිගේ කොච්චර යන්න පුළුවන්කම තියෙනවා. පියවර කීයක් ඔය ඊට පස්සේ අපිට බලන්න ඕනේ දැන් පියවර මෙතෙන් අපි 30ක් විතර ගත්තනේ. අනිත් දවසේ අදිස්නාන කරන මට දැන් මේ පොඩි දමියෙක් දැන් හතක් කියන්න ඉගෙන ගන්නවා. 1 2 3 7යි වැටෙනවා. 7යි 7යි කියන්නේ. දැන් මේ වගේ අපි ඊට වගේම පළවෙනි භාෂාව ඉගෙන ගත්ත එක නම් දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට පොඩි දරුවෙක් වෙන්න වෙනවනේ. ඒ වගේ තමයි අපි දැන් ඇවිදින්න දන්නවා. නමුත් ඇවිදිලා සතිය යුක්තව කරනකොට අපි දන්නවා පියවර ගන්නකොට වෙනවා. දෙක ගන්නකොට වෙනවා. දැන් තුන ගන්නකොට වෙනවා. හතර ගන්නකොට දැන් 10ක් පුළුවන්. ඉතින් මේක තමයි අපේ ජීවිතයේ ලොකුම අපි හම්බ කරපු ලොකුම දෑවැද්ද ලොකුම බහණ්ඩාගාර කියලා හිතාන හිතන්න ඕනේ. මට පියවර 15ක් යන්න ලැබේවා කියලා අදිස්ථාන කරනවා. අදිස්ථාන කළා අර විදිහට යනවා. එතකොට 10 විතර පයින්නකොට පුරුද්දට හිත නන්නත්තර වෙන්න ඕන. නමුත් අදිෂ්ඨාන ශක්තිය නිසා කියනවා මොකද්ද ඔච්චර බැරිද තව පියවරක් යන්න කියලා නිකන් යාප්පු වෙලා හරි ඔහොම ඔහොම යනකොට අර දැකපු ගති තියෙන පබනව පෑගෙනගේ චරිචුරු ගන්න ගති, තද ගති, මෙලෙක් ගති ඊට වැඩිය තව තවත් ඒ අස්පන අපිට හිතනේ වනවේ තොරතුරු පුළුවන් තරම් ගන්න පටන් ගත්තොත් අපි දන්නවා දකුණ තියෙන වෙලාවේදී මුළු හදම මුළු හදවතින්ම අපි දකුණ තැබීමට හිත තියෙනකොට හිතවිලි වේදනා සද්ද කියන නීවරණ වලට බරපැති වලට හිත යන්නේ නැහැ. අනිත් එක ඒ අත්දැකීම ලබන එක පිළිබඳව රාගයක් මතුවෙන්නේ නැහනේ. මම මේ වැලි පෑගෙන අත්දැක්කා, ගලක් පෑගෙන අත්දැකලා රාගයක් එන්නේ නැහැ. ද්වේෂයක් එන්නේත් නැහනේ. ද්වේෂ කියන දෙයක් නැහැ. ඒ වගේම වම තිනුවට දකුණද කියලා අන්දමන්ද භාවයක්වත් නැහැ නේ. ඒකට අපිට වෙන මේ ලැබෙන අත්දැකීමේ රාග දෝෂ බෝ නැහැ. ගැන හිතේ කෙලස් නැහැ. ඒකට සතෙක් මරනවත් නෙමෙයි, හොරකම් කරනවත් නෙමෙයි, කාමීත්‍යාචාරය කරනවත් නෙමෙයි, බොරු කේලම් හිස්සතනත් නැහැ. දැන් ත්‍රිවිධ ద్వාරයේම පිරිසිදු බවට ලකුණ තමයි අත්දකින්නේ දේ අත්විඳිනවා. මේක හිතා ගන්න ඕනේ මේ ජීවිතේ ඉඳ ඇති චිත්තක්ෂණයක් නිවනට යොගෙනිච්චා. එක චිත්තක්ෂණ එක පියවරකදී. දෙකකදී තුනකදී හද අනේ මට මේ චිත්තක්ෂණය තව ටිකක් දික් කරන්න ලැබේවා කියලා තාම කෙලෙස් නැති භවයේ ආනිසංස ලැබිලා නැහැ. හැබැයි තර්කයෙන් පෙන්වන්න පුළුවන් කෙලෙස් නැහැ කියන එක. මේක අපි විහි තමන්ගෙම පුළුවන් මේ තියෙන සාමාන්‍ය ශක්තිය වලින් පවත්තන දෙයක් මේක දිගට දිගට දිගට දිගට පවත්තනකොට පවත්තනකොට ඒ පියවර තියාන තියාන තියාන යනකොට අරමුණේම නම් හිත තියෙන්නේ. ඒකට සම්බන්ධ දැන් ওই පතුලේනේ අපිට අත්දැකීම ලැබෙන්නේ. පතුලේ විලුඹේ ඉඳලා ඉස්සරහට පතුල තියනවාද? ඇඟිලි දක්වාම එකට තියනවාද? එතකොට වල්ලු කර කොහොමද මේ බලය ගන්නෙ? දණියට කොහොමද යන්නේ? හිප් එකට උර මේ කොන්දර කොහොමද එන්නේ කියලා මේ ඔක්කොටම විවෘත වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රමයෙන් තමයි හිත අරමුණකට එල්බ ගන්නවා කියන එක. අර එකම අරමුණක් අනිකු සද්ද වේදනාතිය දෙවට ප්‍රධානතාවය නොදී මේකටම යොමු කරවීම තමයි අපි කරන්නේ. ඒ තුලින් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන පළවෙනි ප්‍රශ්නේ අහන උත්තරේ තමයි. ආයෙසරක් මේ ප්‍රශ්න කොටස් තුන කියමු. ඒ කියන්නේ කෙලස් නැහැ කියන එක අපිට කියයි. සබ්බපාපස්ස අකරණම් එහෙම නැත්නම් first do no harm තමන්ට තමන් කවදාකවත් හානියක් කරගන්නේ නැහැ කාටවත් හානි කරන්නේ මේ ජීවිතේ අපි චිත්තක්ෂණයක් දැක දැක දන දන සුදු කරගෙන තියෙනවා නොදැන හිටියොත් කලුයි කියලා හිතාගන්න එක්ක අපි මෝහේ ඉන්නේ. වම දකුණ දන්නේ නැහැ. සද්දයක්ද වේදනාවක්ද හිතවිල්ලක් දන්නේ මෝහේ. එහෙම නැත්නම් දකින්න දේ රාග ద్వේෂ එනවාද කියලා අපිට රූප බලන පිළිබඳව එහෙම අපිට සාතික වෙන්න බෑ. මේකෙම නෑ රූප සද්ද ගන්ධ විශේෂ නෑ. පය තිබ්බ තියෙන එක තේරෙනවා. ඒකේ රාග දෝෂමයි. කායික දුස්චරිත නෑ. වචී දුස්චරිත නෑ. ඒසොර අපිට නිකන් තර්කයෙන් මතු කරලා පෙන්වන්න පුළුවන්. මේකත් අර එක චිත්තක්ෂණයක් පිරිසුදු පැත්තට ඇදලා දාගත්තා. තව චිත්තක්ෂණයක් ඇදලා දාගත්තා. මේ වගේ මේ වගේ චිත්තක්ෂණේ චිත්තක්ෂණේ කොට දාන්න. අවසර සම්ඥාන්ස එතකොට දැන් දැන් කියමු 10 15ක් ඔය විදිහට ගෙනිච්ච එක දැන් මේ භාවනාව හොඳයි කියලා එක්තරා විදිහක ලෝභයක් ඇති වෙනව නෙමෙයි. ඒක ඒකට අපිට එන්න ඕනේ තාම ඇවිල්ලා නැහැ ඔය ප්‍රශ්නේ එතෙන්ට. ආවොත් ඒකත් කියලා දෙතයි. තාම වෙලා තියෙන්නේ සක්මන අල්ලලා නැහැ. අල්ලුවොත් ඔතෙන්ට එනවා. සක්මන් භාවනාවෙන් සිත සංසුන් වන්නේ කෙසේද? පළවෙනි එක මොකද්ද? සක්මන් භාවනාවෙන් සිත සංසුන් වන්නේ කෙසේද? හරි ඒකට අපි කෙරුවයි කියලා හිතමු. එම භාවනාව ක්‍රමානුකූලව වැඩි හැකි අන්දම විස්තර නෑ දැන් ක්‍රමානුකූලව වඩන හැටි කියලා කියන්නේ දැන් Taman දන්නවා මම අහපු ප්‍රශ්න නිසා ওই ප්‍රශ්න Tamanගෙම අහගන්න. හෙට වෙනකොට ওই 10 බැරි වෙන්න පුළුවන්. 8ට බහින්න පුළුවන් 12ට වැඩි වෙන්න පුළුවන්. නමුත් කල්පනා කරන්න ඕනේ මට මෙච්චරක් පුළුවන් නම් තව නික්ලේශී වූ පියවර තව කීපයක්. දැන් සරුවතනාංශයේ උපදිච්ච ගමන් පියවර හතක් නෙළුම් පෙඩ ඇඩිය කියලා ඔය යන හැම පියවරක්ම නෙළුමක් පුඩ අඩිය තියනවා කියලා හිතන්න. මම මේ නෙළුම් පිට අඩිය තියන්නේ කෙලස් නැහැ. නෙළුම් හතක් පිපුණයි කියලා කියනවානේ පියවර හතර උතුරු දිශාවට ඊට වැඩි වටිනා කරගන්න මේ සංසාර කියන්නේ කෙලස් ගොඩක්. මේක මෝහ පටල කිව්වම කෙලෝරක් නෑ. නමුත් අඩු ගානේ මේ චිත්තක්ෂණේ මම බේරුවා. අනේ මේ 10ක් කරගත්තා 11ක් කරගන්න ලැබේවා 12ක් කරගන්න ලැබේවා කියලා එතකොට බලන්න අපි කවදා බුදුන් අදහනව නෙමෙයි Taman අදහන්නේ. කිසි කෙනෙක්ගේ පිළිබඳ ඇදහිල්ලක් නැහැ. ඒ වගේම මේක තව කළ හැක්කක්. අනිත් කාටවත් බෑ මේකට බාධා කරන්න. මම මේ මේ পায় තිනකොට 100න් ඉන්නවා කියන කාටවත් බාධා කරා. එතකොට අපිට කියන්න බෑ බුද්ධ ආගම මේ මුස්ලිම් කාර්යෝ බලපානවා. කතෝලික මිනිස්සු හානි කරනවා. මේ බුද්ධ ආගම තමයි මේක තමයි නියම මේ ප්‍රතිපත්ති කරක බුද්ධාම මෙහෙම තියාන තියන්නේ අර ලොකු සාංශය මතක් කරන්නේම ආනාපාන කරනකොට අපිට හුස්ම රැලි 10ක් බලන්න පුළුවන් කියලා හිතන්නේ. යාප්පු වෙලා බුදුන් ධම්ම සංඝ අධිෂ්ඨාන කරන සීලය මට අද 12ක් කරගන්න ලැබේවා කියලා යාප්පු වෙන එක. 14ක් කරගන්න ලැබේවා. 15ක් කරන්න ලැබෙකට ටික ටික ටික ටික ටික මේක හෙට්ටු කර කර හෙට්ටු කර කර යනකොට මේ බොහෝම පුංචි දෙයකට ජීවිතේ කිසිම තඹ සතේක වටනාකමක් නැති දෙයකට මුළු ජීවිතේ පූජා කරලා කරනකොට ඒකේ ආධ්‍යාත්මික ආගමික හැඟීමක් තියෙන්න ඕන නැතුව කරන්න බෑ. ස්වාමීජී කියන්නේ දැන් අපි දවසට තත්පර ගණක් තියෙනවනේ කියලා. ඒචත් තත්පර ගණන් බලපුවම අපි ඒ කියන්නේ තත්පර 60ක් තත්පර 600ක් හරි ලෝභ දෝෂ මොහ ඒ ඒ නැතුව ජීවත් වෙන එකද එතකොට අපේ අරමුණ එච්චරයි ඒ 100 100ක් නෙවෙයි 200ක් ලකුණු දෙන්න ඕනේ බුදුම ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට හැම සතිපට්ඨාන රිට්‍රීට් එකම කියන වචනයක් තමයි ඒ පරියන්කේට මේ ආනාපාන ගැන අහලා තිනවා ඒ ශාන්තිය හරියට කියන්නේ බුම්බිම හැකිලිම ගැන ඒ ශාන්තිය කියනවා Taman අර විදියට හොඳට වාඩි වෙලා උදරයේ පිම්බීමක් එනකොට එක පිම්බීමකට එක සැරයක් මෙනෙහි කරනවා පිම්බෙනවා හැකිලෙනකොට එක සැරයක් වෙනකොට හැකිලෙනවා කියලා. ඒතකොට ඒ ශාන්ත කියනවා පිම්බෙන වෙලාවටම පිම්බෙනවා කියලා මෙනෙහි කෙරුවොත් ඒකේ මුලාවක් නැහෙනේ. පිම්බෙලා හැකිලෙනවා කියනවා මුලාවක් තියෙනවා. ඒතකොට පිම්බෙනකොට පිම්බෙනවා කියලා මෙනෙහි කෙරුවොත් පිම්බීම පිළිබඳ හොඳට බලන්න රාගය උපදින්නේ නැහෙනේ. ද්වේෂය උපදින දෙයක්වත් නැහැ. ඒ නිසා මූලික කෙලෙස් තුන නැහැ. එක පිම්බීමට එක චිත්තක්ෂණයක් මෙනෙහි කෙරුවොත් ඒක මෙනෙහි කිරීම එක චිත්තක්ෂණයකට ගත්තොත් එක පිම්බීමකට එක චිත්තක්ෂණයක් නික්ලේශී කරනවා. ඊට පස්සේ හැකිලීමට එක චිත්තක්ෂණ නික්ලේශ කරනවා. එතකොට අපි තප්පරයට එක ගානේ මෙනෙහි කරන්න පටන් ගත්තොත් විනාඩියක් භාවනා කරાવી කියලා කියන්නේ තප් චිත්තක්ෂණ 60ක් සුද්ධ කරා. විනාඩි 5ක් භාවනා කරලා කියලා කියන්නේ 300ක් චිත්තක්ෂණ සුද්ධ මෙන්න මේක විතරක් Tamange හැමදාම කැටේට දාන්නයි කියලා කියන්නේ. මේ බේරගත්ත චිත්තක්ෂණේ කැටේට දානකොට අපි දන්නවා මේ තන්නේ කර කෙලෙසිච්ච ලෝකෙක කියන්නේ සම්පූර්ණ කෙලෙස් බරිත ලෝකෙක හරියට මේ නාත්තඬුව කියලා කියන ෆෝසෙප් එකකින් අල්ල එක එක චිත්තක්ෂණ අරගෙන පුළු පුළුවන් හැටියට මේ පැත්තට මේ පැත්තට දාගන්න එක තමයි කරන්නේ. ඉතින් අපි මේ දේ Taman වෙනුවෙන් මේක කරන්නේ නැතුව අවුරුදු 100ක් ජීවත් වුණත් මොකද තනි කර කළු පාටට යන අපි කතේ කතේ කළු පාට ගාගෙන නූලක් දිගේ මෙහෙම ඇදගෙන ගියොත් අල්ලගෙන ඉන්න තාකල් කළු පාටනේ ඒක තමයි ඔය ඔන්න එලඹ සිටි සිහි නැතුව ගත කරන මේ ජීවිතය කියලා කියන්නේ ඒකේ මේ මනුස්සකමක්වත් ඒකේ තියෙන ආධ්‍යාත්මික ගතියක් නැහැ. ඔහේ උපන්නාට මේලෝ වෙන්නවා කියලා ගත කරන. ඒ එහෙව් ගත කරමින් හිටපුව අපි දැන් අපි පූර්ණ ශක්තිය දලා පූර්ණ අදිෂ්ඨානේ දවසකට එක චිත්තක්ෂණයක් කොට දාන. එතකොට හිතෙන්නේ අර ලේන මූඩ මූද හිතින්න හදනවා වලිගෙන් කියලා. මොකක් පුළුවන්ද මූද හිතින්න කියලා. මෙහෙම පටන් ගත්තට නැත්නම් කවුද කරලා දෙන්නේ? නමුත් අපිට තේරෙන්නේ කරගෙන යනකොට එක චිත්තක්ෂණේ නෙමෙයි අපිට ඕනේ නම් මේක හරි කියලා දන්නවනම් මේ මූල ධර්මයේ ශ්‍රද්ධාව තියෙනවනම් පුළු පුළුවන් තරම් ඉඳගෙන ඉන්නකොට කනකොට යනකොට බොනකොට පුළුවන් තරම් මෙනෙහි කරපමණි. පවෙනවනේ මෙනෙහි කරපමණ නැතුව කරන්න පුළුවන්. ඉතින් මේකට මේ බාධා කරන්න කෙනෙක් නැහැ කියලා දැනගන්නකොට දැනෙන්නේ ඇත්තටම මේ සත්‍ය කියන එක අවබෝධ කරලා පස්සේ Taman ਸਰබලධාරී දෙවියන් වහන්සේ වගේ Tamanට වටිනාකමක් එන්න පටන් ගන්නවා. මේ වෙඩියට කාටද බාධා කරන්න පුළුවන්? දෙවියෙකුට බෑ, මාරයෙකුට බෑ, මොකාටවත් බාධා කරන්න බෑ. මොකද මේක අපිට සුද්ධ අවස්ථාවක්. නමුත් ඒක අපි දන්නේ නැත්තම්, ඒකට අපි යෙදෙන්නේ නැත්තම්, මේ මගේ වචන කියන මොන කාලකන්නිකමද කියලා හිතන්න. ඒ වුණ චිත්තක්ෂණ වල ඉඳලා කැඩෙනකොට මම හිතන්නේ මාරය වෙන්න බාධා කරා. කෙලස් කියලා අපි කියනවා. ඒ ඒ කෙලෙස් ඊටාම ඒකදී මේ මේ මේ උපාසක මහත්තයා කියපේකට අල්ලා කියන්න පුළුවන් මම හිතන්නේ ඒක නම් තරුවත් දේශනාවේ තියෙනවා වෙන්නේ නැති මට මතක නැහැ අපිට හිතන්න අපි වෙලාවක ඉන්නවා කියලා 100 100ක්ම රාගෙන් බරිත වෙලා නැත්නම් කියන්නේ රාගෙන් තෙත් වෙලා නැත්නම් 100 100ක්ම ද්වේෂය ඇවිල්ලා එක්ක මැරෙන්න හිතන නැත්නම් මරන්න හිතන තරමට ගිහිලා තියෙනවා කියලා හිතන්න. නැත්නම් අන්දමන්ද වෙලා එක්ක බීලා හරි මොකක් හරි ඔළුව හොඳටම අවුල් වෙලා තියෙනවා කියලා ඕන කෙනෙකුට අපේ ජීවිතය සමට අපි ඒ තරම්ම කෙලවට ගිහිලා නැතුව ඇති ගියත් අපි අන්තිම රාග වුණත් මම රාගෙන් ඉන්නවා කියලා දැනගන්න පුළුවන් ශක්තිය අපෙන් අයින් කරන්න බෑනේ මොනම දෙයකටවත්. රාග රක්තව හිටියට මම ඉන්නේ රාගෙන් කියලා දැනගන්න පුළුවන් ශක්තිය අයින් කරන්න බැරි නිසා සමීකරණයක් පෙන්නනවා ඒ රාගය දැන ගැනීම නම් කුසල් සිත යටකරන 100ට 100ක් වෙච්ච 100ට 100ක් වෙන්න බෑ 99.99ක් වෙච්ච රාගයටවත් බෑ එසන්නේ දැනගන්න සතිචෛතසිකය 99 දක්වා දිනුනෙච්ච රාගයට වැඩිය බලවත් අපි හොන්දටම තරහ ගිල්ල මම දැන් වහ කණ්ඩ යන්නේ. මම දැන් තව කෙනෙක් මරන්න හදන්නේ කිව්වොත් තමයි ද්වේෂය ඇතිලා තියෙන බව දැනගන්න පුළුවන්. ඒක මකන්න බෑ ද්වේෂයට. මකන්න පුළුවන් ඇත්තෝ ඉන්නව ඇති. ඒ ඇත්තෝ අපි කියනවා භාවනාවට බහුවේ පුද්ගලයෝ නෙවෙයි. ඒ නිසා ඒ දැනගන්න පුළුවන් සතිය අර 99ක් දක්වා වැටිච්ච ද්වේෂයට වඩා බලවත් කියලා කියනවා. ඒ නිසා අපි manussකම ලැබුවයි කියලා කියන්නේ ඔන්න ඕකයි වාසනාව. අනිත් මේ අපි කරන සෙල්ලම් සේරම තිරසනු කරනවා. කිසිම දෙයක් තිරසනුන්ගෙන් වෙනස් වෙලා නැහැ. උන්න ඕක තිරසනාට නැහැ. තිරසනාට දන්නේ නැහැ එතන ගියාට පස්සේ මට මේ සතියක් කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි මම ගැලවෙන්නේ. ඒක නැති කරන්න පුළුවන් ශක්තියක් ලෝකේ නැහැ කියන එක නිසා සරුවත් යනසේ manussත්ම භාවයට දුර්ලභම වූ ශක්තිය විදිහට පෙන්වන්නේ manussත්ත්ව භාවය. ඒ නිසා මේ වෙලාවේ කෙලස් කරනවා ඉන්න පුළුවන්. මොකද හරි උපදේශ ලැබුණොත් ඊජාව චිත්තක්ෂණේ ඒ ඇති වෙන කෙලස් පිළිබඳ අවදි වෙන්න පුළුවන්. දැනගන්න පුළුවන් නම් එයා වෙනස් මිනිසෙක්. ඒක පිටපැත්තක දාලා අපිටම ගත්තොත් අපි තුල මේ රාග ద్వේෂ මොහ උඩපයින් වෙලාවල් තියෙනවා. ඒක දන්නවනම්. පය තියෙනකොට පය තියෙන බව දන්නවා. හුස්ම ගන්නකොට හුස්ම බව දන්නවා. රාගය තියෙනකොට රාගය තියෙන බව දන්නවනම් එන්නේ එන්නේ එන්නේ වෙන්නේ අපේ මේ බුක් කීපින් පටන් ගන්න. ගනුදෙනු පිළිබඳව පොත් ලැබි පටන් ගන්න. ඒ පොත් ලැබීම ගියාට පස්සේ අන්තිමට ඒක 100 100ක් සරුවත් වෙන සහතික කරනවා මේ පොත් ලැබීම කවදාකවත් අහේනිය පිණිස පිරන්නේ නැහැ කියලා. කවදාකවත් නරකට හිටින්නේ නැහැ. උපමාවක් කිව්වොත් මේ සූර්යාලෝකය සූර්යාලෝකයට යමක් විවෘත කළොත් ඒක පිරිසිදු වෙනවා මිසක් කවදාකවත් දෙයක් කෙලසන්නේ නැහැ කියලා. ඒ සත්‍යාලෝකයට යමක් එල්ල කෙරුවොත් කෙලේශයක් වුණා. සත්‍යාලෝකේ කරන්නේ ඒක පින් බවටපත් කරනවා. ඒක කුසලයක් බවටපත් කරනවා. ඒ නිසා සරුවචනසේ අපිට දීපු ටෝච් එක තමයි කරන සෑම තැනකදීම මේ සතිය තියාගන්න හැකි තාද්දුරට කරනකොට කරනකොට අපි කියන්නේ කවුද කොහොමද මේවා වෙන්නේ කියලා යාන්ත්‍රණය ටික ටික ටික ටික තේරෙන්න පටන් ගන්නවා. නිසා අදමද ඉස්ලාම කිව්වේ සක්මන. ඒක නිසා මේ මම දන්නවා ඔතනින් පටන් ගත්තා නම් හොඳ ලස්සන කතාවක් තියෙනවා බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එකේ අච්චු ගහලා වෝකින් මෙඩිටේෂන් කියලා සුවිමාලි කරුණත් ලියලා තියෙන්නේ. ඒකේ නිකන් නව කතාවක්. ඇතින්නියක් කතාව ලියන්නේ ඒ ඇතින්නේ නුවර පෙරහැරට ගිහිල්ලා ඇතෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න. නුවර පෙරහැර යනකොට ඇගේ අත්පන්තිය බැඳලා. ඉතින් කොහොම හරි වෙලා ඇත්පැටියෙක් හම්බ වෙනවා. ඒ කියන්නේ වැඩි දුර ගිහිල්ලා වැඩි. මේ ඇතින්නේ ඉන්නේ පන්සලක. ඇත්පැටිය හම්බෙච්චාම මේ ඇතින්නේ රජ වෙනවා. රජ වෙන කියන්නේ ඉතින් පැටියෙක් හම්බෙච්ච ඇතින්නක් කිව්වම ළමයෙක් හම්බෙච්ච ගෑනු කෙනෙකුට වැඩි ලොකු යැත්තටම හොඳයි. නම කියලා ඇතින්නේට පැටියා ලොකුයි. මොකද ඇත්තුගෙන જાති කලාතුගෙනේ වදන්නේ. ඉතින් මේ ඇතින්නේ මෙහෙම ලස්සනට ඉඳගෙන අර පැටියටත් හැම කෙනාම උක්දඩු ගෙනත් දෙනවා. මේ වගේනද ලස්සන දිනකොට හාමුදුරුවෝ මේකිට කියන්නේ මේ මන ඇතින්නේට කියන්නේ તો පැටියා විකුණනවා. ඊට පස්සේ මේකිට මොනවත් නැහැ. හරීම ශෝකයක් ඇති වෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ පෙරහැර යන දවසේ ඊගා අවුරුද්ද අවුරුද්දකට පස්සෙන්ට අර ඇතා වෙන ඇතිනෙක් එක්ක හැපි හැපි යනවා පේනවා. මුද්දටම කේන්ති යනවා. කේන්ති කියලා අර යන peelima කඩාන ගිහලා අර ඇතාට අනිනවා. ඇතාට නෙවෙයි ඇතින්ට අනිනවා. අයිනකොට ඇතා ඇත් ගොව්ව ගිහිල්ලෙවල ඇනලා ඔබ පෙරහැර යන්නේ හැසිරියන් කියලා මේ ඇතින්ව කීකරු කරනවා. ඒකට එයාට තේරෙන්න පටන් ගන්නවා මේ ඇතත් මට දැන් නැහැ කියලා. එයා වෙන ඇතින්යක් එක ඉන්නවා. ඊගව අවුරුද්ද යනකොට ඇතාගේ විල්වංගුවට ගහපු දන්වැලෙන් තුවාල වෙලා පණුව ඇවිල්ලා පණුව වැටෙනවා පේනවා. ඊගව අවුරුද්දට යනකොට ඇතා කෙට්ටු වෙලා දිරලා ගිහලා ඇතා නැතු යනවා පෙරහැරට. ඔන්න දරුවත් නැහැ, ඇටත් නැහැ. ඊට පස්සේ කල්පනා වෙන්න පටන් අර ගන්නවා අනිච්චං. කල්පනා වෙනකොට මේ ඇතින්ද කිසිම හවුහරණක් නැහැ. ඇත්පන්තිය වැඳලා ඉඳදී භාවනා පන්තියක් කරනවා උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා. සිල්මෑන් කෙනෙක් ඇවිල්ලා. ඇති නීතා ගන්න ඔච්චරම තමයි. වෙන කරන්න දෙයක් නැහැ කියලා හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට කියනවා ඉඳගන්න මේක කල්පනා ඉඳගන්න බෑ. සමබරකරන්න බෑ. අන්තිමට කියනවා නාසිකාග්‍රේ හිත තියන්න කියලා. ඇතිනිට හරි කනගාටුවක් වෙනවා නහයක් නැහැ. නෑ උඩුතොලේ හිත තියන්න කියන්නේ. උඩුතොලේ හිත පවත්තන්නේ ඇතිනි කල්පනා උඩුතොලක් නැහැ. ඊට මේක වැඩන්නේ මේක. අයිටත් ඒකත් බලාපොරොත්තු වෙලා ඉතාමත්ම කනගාටු වෙලා ලියනවා hopeless listless. අනිත් දවසේ උපාසකම් ඇවිල්ලා ඒ කට්ටියම කතා කරනවා සක්මන් භාවනාව. සක්මන් බහන හොඳට අහනilla මේකේ අඩිය තියෙනකොට වැලි පෑගෙනවා තේරෙනවා මට ඒකේ ඒත් කියන මේ අලිහම නිසා මට පුංචි වෙල්ලක් අහුවෙන්නේ බොරළු පෑගෙනකොට සක්මන වුණයි කියලා එතන ඉඳලා භාවනා පටන් ගන්නවා. මුඩු හචනෙටම දීලා තියෙන සක්මන් භාවනාව කියලා මොනව බෑයි කිව්වත් ඇතින් ඉතුණත් පටන් ගන්න තැනක් තියෙනවා. අපි ඊට වැඩිය පොසත්. අපිට උඩුතලක් තියෙනවා. ආහනාපානේ කරත හැකි. මේ සක්මන් කරත හැකි අපේ හැම ඊට වැඩිය මෙලකයි. වහන්සේගේ පොතක තියෙනවා වහන්සේ ගොඩාක් සෙනගත් එක්ක යන වෙලාවකදී ඒ කට්ටියන් කැඩිලා තනියම සක්මන් කරපු මේක සක්මන නෙවෙයි ඇත්තටම මේ අර මේ ඔය පෙරදිනේ ගලාපාරේ යන වෙලාවක මේ ධම්මික හමුදුර තමයි කිව්වේ කතා කරලා කිව්වා උඹට භාවනා කර. මට ඒ දවසේ ඉඳගෙන ඉන්න තියා මට තිබුණ ගායේ කවුරක්වත් දන්නේ නැහැ. මට තිබුණ නැටි ඔය කටේ බොහොම හොඳයි ඇති. ඉඳගෙන ඉන්නවා කියන එක මට කොහොමඩක්වත් කරන්න බෑ. ඒ වගේ මේ කය තැම්පත් කරන ඇතුළේ හිත නමනවා කියන එක කියන්නේ අවශ්‍යගෙන තිබුණේ හොඳටම. ඒ සංස්කෘතිය සක්මන් කරන්න කිව්වා. මේ සක්මන් කරන්නත් මං ඊගාසල් සක්මන් කරා නම් මං දන්න කටියට කලන්ත හැදෙනවා. මොකද එහෙම චරිතයක් නෙවෙයි මයි ළඟ තිබුණේ. ඉතින් මං කරපු දේ අර මේ යුනිවර්සිටි කියලා එන ගමන් මේ හාමුදුරුවෝ කියන දේ බලන්න ඕනේ කියලා ඇවිදින්නට හිතේදුවා. ඒ හාමුදුරුවෝ කිව්වා හැබැයි කතා කර කර කරන්න බෑ කියලා. ඉතින් එනකොට අපි රිත්තක් එකට එන්නේ කට්ටිය මේක තුලා කොල්ලට ඇවිත් ඉතින් ඉතින් ක්‍රමයට දාලා උන් හලන්න වෙනවා එක එක ක්‍රම වලට දාලා ඒක පස්සේ එන්නම් අර මේ කියලා. ඒකට යුනිවර්සිටි එකේ සෙනග ඇරලා යනවා කුසිකන්ද පාරමේ සෙනග පිරිලා පාරේ. ඉතින් යනකොට මට හිතුණා මේ ඔක්කොම තලලා ඇවිදින හැටි බලන්න ඕනේ. ඉතින් බලන්න යනකොට ඔය අලුත් ඔය බැංකුව හදපදන මෙහා මෙහිටත් මෙහා යනකොට මට තේරෙනවා මේ පැත්තේ හචාමල් එල්ලෙනවා. අතේ ෆයිල් එක තියෙනවා. බාත් รู ම් ස්විපසයක් දාගෙන ඉන්නේ. එක වෙලාවකට මට තේරෙන්න පටන් ගත්තා මිනිස්සු අතරමැද නිකා රූකඩ යනවා. එතකොට මට හිතෙනවා එහෙනම් සතිය මේක වෙන්න ඇති කියනකොටම කඩලා ගියා. කිනුට ආයෙත් මං වීදියේ. ආයෙත් දැන් වීදියේ ඊට පස්සේ එතනම ධම්මික ආමතුරු හිටියේ ඔතන මේ වේලවන ධම්ම ගෲප් එකේ මම ඉතින් ඒකම ගියා යුනිවර්සිටි යල්ලා ගෙදර එන්නේ නැතුව ගියා. ගිහලා ආමතුරුන් කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන සතිය මොකද්ද දන්නේ නැහැ. මම මෙන්න මෙහෙම උත්සාහ කරා අඩි 4ක් 5ක් විතර යනකම් මේ රූකඩයක් යනවා වගේ මට තේරෙන්නේ කියලා. එතකොට මම ඉංග්‍රීසි හරි දුර්ලභයි මම ඉංග්‍රීසියෙන් කරේකම මට තේරෙන්නේ කියන එක තේරෙන්නේ නැහැ. මේක ප්‍රශ්නයක් නැහැ නැවත නැවත කරන්න කියලා. නැවත නැවත කරන්න. හැබැයි එතනදී උනේ නැහැ. ඊට උඟ වෙලාවට පස්සේ මං කිව්වේ ඔහේ යනගම නිකා මේකට යන්න ඇරලා, කියන්නේ වයින් කර බොනිකට උග යන්න ඇරලා ඔහේ බලන්න. සමහර වෙලාවට තේරෙන පටන් ගන්න මේක නිකන් මෙකැනිකලි යන එකක් විතරයි කියලා. ඉතින් එහෙම තමයි මම ඉසලා ඒ කියන්නේ සතිය කියන්නේ මොකද්ද කියලා අල්ලගත්තේ මේක දිහා අනුන්ගේ දෙයක් දිහා බලන්න විදිහට. ඉතින් ඔහොම මේ විනාඩි පැයක භාවනාවක් කරුවොත් නැති 30 35 යනකොට ඕක තේරෙන්න පටන් ගන්නවා. නිකාං මේ එහාට මෙහාට එහාට මෙහාට යන්නේන ගතිය. එතකොට මේ සද්ද ඇහුණට ඒවෙන් බාධාවක් නැහැ. නිකන් තමන්ගේ හිත සක්මනේ හිටලා තියෙන. ඒ විදිහට කරනවා නම් ඒ කියන්නේ මේ අර වගේ සක්මන් මළුවකම නොවුනට මේ භාවනා පන්තියක නොවුනට ගන්න පුළුවන් තොරතුරු ටික ගන්න පුළුවන්. තා ප්‍රශ්න තියෙනවා. ආනාපාන සති භාවනාවෙන් සිතෙහි අකුසල අඩු වී නිවන් මාර්ගයට අවතීර්ණ වන්නේ කෙසේද? මේ මම ওই ප්‍රශ්නයකට මොකක්ද දෙන උත්තරේ දැන්? ලක්මනේ වෙන හැටි මං කිව්වා කොහොමද ආනාපාන වෙන්නේ? ඒ වගේ කියලා බෑ කියන්න ඕන කොහොමද කියලා. ඒ කියන්නේ අපි මාසේ ආනාපාන සති භාවනාව කරනකොට හිත ફોકસ කරලා ඉන්නකොට අපිට වෙන කිසිදයක් හිතෙන්නේ නෑ ඊට වඩා විස්තර සහිතව මම කියන විදිහට කියන්න බෑ. ආස්වාසේ ආස්වාසේ බව දන්නවනම්. සද්දයක් වේදනාවක් නොවන බව දන්නවනම්. ඒක දැනෙනවනම්. ඒ දැනෙන දේ මත රාගය පහළ වෙන්නේ ඒ දැනෙන දේ මත ද්වේෂය පහළ වෙන්නේ ආස්වාසේ ප්‍රසවාසය කියලා අන්දමන්දයක් නැත්නම් අපි හොඳට දන්නවා ආස්වාසේ ආස්වාසේ කියලා මෙනෙහි කරලා ඒ අත්විඳින මෙහෙතේ චිත්තක්ෂණ කෙලස් නැහැ. ඉඳගෙන ඉන්න නිසා කාය දුස්චරිත නැහැ. කතා නොකරන නිසා වචී දුස්චරිත නැහැ. ඒකට ආස්වාසේ ආස්වාසේ කියලා දන්නවා කියලා දන්නවා කියලා කියන්නේ නිකන් දන්නවා කියලා අයිතිවාසිකම් කතා කරන එකේ දැනීමක් තියෙනවත් ඕනේ. හුස්ම සීතල බව, ගොරෝසු බව, හැපි රාගන යන බව, ඇතුල් වෙන බව දන්නවනම් ඒ දන්න අත්දැකීම කොච්චර දුර අnder නෝස් අස්පනා පිටද වෙන්නේ ඒ තාක්කල් අපිට ෂුවර් ඒ චිත්තක්ෂණය කෙලස් නැහැ කියලා. ඒක අපි ගොඩ දාගත්තා වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් චිත්තක්ෂණ හතරක් පහක් නම් වැඩි වැඩි ලකුණු ලැබෙනවා. ප්‍රස්වාසයට එක චිත්තක්ෂණයක් ගොඩ දාගත්තා කියලා හිතන්න. මේන මේ චිත්තක්ෂණ ඈතින් ඈතින් තිත්‍යාන තිත්‍යාන යන ගමනක් වශයෙන් ඉස්සල්ලාම යෝගාවචරය තේරෙන්නේ හරියට අවිජින මිනිස්සේ තමන්ගේ වොකින් ස්ටික් එකේ යට තින්ත ටිකක් ගාගෙන ගියොත් ස්ටික් එක වදින වදින තැන ලකුණු තියෙන්නේ. ඈතින් ඈතින් ඒ වගේ තමයි ආර්ථිකය මේ සත්‍ය පිහිටවන්නේ තැන් තැන් වල. මේක බහුලීගත කරනවා කියලා ඒ ඒ දෙක මැදත් තව තිතක් වැඩනවා. ඩාය මැදත් තිතක් වැඩනවා. ඔහොම යනකොට අන්තිමට රේඛාවක් වශයෙන් මේක වෙච්ච දවසේ මමය නැති වෙලා හුදු සිද්ධි ධර්මතාවයක් වඩටපත් වෙනවා. සද්ද ඇහුණා නම් සද්ද ඇහුණ බව දන්නවා. එතකොට හොඳටම දන්න මේක ආස්වාස නෙවෙයි ප්‍රසවාස නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි වේදනාවක් නෙවෙයි සද්දයක්. ඒ ස්ත්‍රී සද්දයක්, පුරුෂ සද්දයක්, එන සද්දයක්, යන සද්දයක් වෙන්න පුළුවන්. හැබැයි සද්දේ අහන බව දන්නවා. ඊට පස්සේ හිතවිල්ලක් එනවා හොඳට ඕම දන්නවා හිතවිල්ලක්. වේදනාවක් එනවා හොඳට ඕම දන්නවා වේදනාවක් නම් ඒකත් ආනාපානේ තරම නැති වුණාට ඊ ගාවට තියෙන හොඳ චිත්තක්ෂණයක් තමයි. අපි ආනාපානෙන් පුරුදු කරන්නේ ඒක අපේ මූල කර්මස්ථානයේ වශයෙන් තියාගෙන කරන එක. නමුත් වරින් වර අපි බත් ප්‍රධාන ආහාර වශයෙන් ගන්නකොට ඉන්දියාපමුත් කනවා නූඩ්ල්ස් උත් කනවා වරින් වර මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රධාන ආහාරය බත්. එයාගේ ආනාපානෙ තුලින් ගන්න එක. දැන් මේ කතා කරන්නේ ඔක්කොම සුඛ විදර්ශනාටමයි. මොකද මේ ආස්වාස කරනකොට ආස්වාසේ ඉන්නවා කියලා කියන්නේ ධානයක ඉඳලා නෙමෙයි බලන්නේ. මේ සාමාන්‍ය එදිනදා වැඩ කරන ගම. ඒකට සමාධියක සමත සමාධියක මේ ආරක්ෂාවක් නැහැ අපිට. ඒ චිත්තක්ෂණයට පිටිය ඒ චිත්තක්ෂණය විතර බේරගන්න. ඊගා චිත්තක්ෂණය කෙලස්. සමත සමාධිය හිටියනම් ඊගා චිත්තක්ෂණය කෙලස් නෙවෙයි තියෙන්නේ. සමා සමාපත්තිය තියෙනවා. මේක සමාපත්තියක්. නිකන් පණින බිම්මට වෙඩි තියලා සතෙක් වෙඩි තියාගත්තා වගේ. ඒ නිසා මේ මේ මේ අපිව කියන සම සක්මනේ පරියංකේදී සත්‍ය පිහිටීමේ කටයුතු බොහෝ විට නැඹුරුව තියෙන විපස්සනාට. සුඛ විපස්සනාට. මම කියන්නේ ධානයකින් නැගිටලා නෙවෙයි මේ කරන්නේ. ධානය චිත්තයක් වඩලා නෙවෙයි මේ කරන්නේ. එදිනදා වැඩ කරනවා. මේක පුළුවන් බව තේරුම් ගැනීම පමණමයි අපිට තියෙන ලොකුම කිරුල, ලොකුම අභිෂේකය මේක අපෙන් නැති කරන්න විදියක් නැහැ. ඒ අර මේ අර අර සෝලේස් ලේඩිස් කියන මිනිස්සයා ලියලා තිනවා ඉන්සයිට් ඇන්ඩ් කාම් කියන පොතේ එයා කියනවා බටහිර බුද්ධ ආගම යන්න ප්‍රධාන වශයෙන් හේතුනේ මේ කියන විදිහට ඕනම කෙනෙකුට ඒ ඒ චිත්තක්ෂණයට එළඹ සිටීමෙන් ඒ අත්දකින්න දෙයට යන්න පුළුවන්කමම විපස්සනාවක් බව තේරුම් කරලා දුන්නාට පස්සේ දැන් ඕන කෙනෙකුට කන බොන ගමන් හරි කවන්න එක චිත්තක්ෂණයක් බේරන්න පුළුවන් වැසිකිලි කරන ගමන් හරි කවන්න එක චිත්තක්ෂණයක් බේරන්න පුළුවන්කම නිසා මේක දේශයකට බැඳිච්ච එකක් නෑ විපස්සනා කියලා කියන්නේ කිසිම කෙනෙකුගේ අධිකාරී ශක්තියක නෑ මෙයාට විපස්සනාම කරන්න දෙන්නේ නෑ කියලා මට කියන්න බෑ නැත්නම් මෙයා බාධා කරන නිසා මට විපස්සනා කරන්න බෑ කියලා කියන දෙයක්වත් නෑ හොඳට අර්ථකථනය ගන්න මොකද්ද මේ විපස්සනා කියන්නේ මොකද්ද සතිය කියලා ඊට පස්සේ පුරුදු කරන පුරුදු කරන යනකොට අපිට පුළු පුළුවන් වෙලාවෙ කොට දාගන්න එකයි කරන්නේ දෙක ඒ නිසා මෙයා කියලා කියනවා අද කොච්චරක් මේ අදහස නිසා විප්ලවයක් ඇතිලා තියෙනවද කියනවනම් ඉස්සර තිබුණේ විපස්සනාව සමත් භාවනාව කියන එක ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා අතර පමණයි ස්වාමීන් වහන්සේලා නමක් ළඟට බුදල් තක් බුලත් තක් කරන් ගිහලා කමටහන් ගැනීම කියන එක බරපතල රාජකාරියක් කෙල්ලෙක් බලන්න ගිහිලා ගෙවල් දොරවල් බලනවට වැඩිය අමාරුයි දැන් ඒක කොච්චරනේ පැත්තහැරලා තියෙනවද කියලා කියනවනම් ගිහියන් උපදෙස් දෙන ගිහියොත් ඉන්නවයි කියලා මනුස්සය ලියලා තියෙනවා. ගිහියන්ට බහනා කරන ගිහියොත් ඉන්නවා මොකද මේකේ තියෙන ටෙක්නික් එකක් විතරයි. අර වගේ গুপ্ত දෙයක් නැහැ. මිස්ටික්ස් මොකුත් නැහැ. හැබැයි මේක ඉගෙන ගන්න හොඳට අපි මේ පිරිස් වෙලා තියෙන මේ කට්ටිය පොත්පත් ඉගෙන ගත්ත කෙනෙක් නිසා මේක කියන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ඉගෙන ගත්තේ නැති ගැමි කෙනෙකුට කියනවනේ මේට වෙනස් ක්‍රමයකට යන්න වෙයි. සංසාරික පුරුද්ද සංසාරික පුරුද්දක් තියෙනවා නම් වඩා දෙගොල්ලටම ලාභයි. නමුත් sannivedanaye දිනු වෙච්ච නැති පිරිසකට මේක කියනවනම් ওই කතා හම් වෙන්නේ නැහැ. ඉන්න බුදුන් වදින්න අට්ටිකේ වඩන්න බුදුගුණ වඩන්න මෙත්තා වඩන්න කියලා ගෝක හිත සකස් කරන්න ඕනේ. මොකද සතිය කියන එක අපිට මෙහෙම සම්බන්ධීකරණ කියලා කියන්න බෑනේ. නමුත් ඉගෙනගත්ත පිළිසකට කීයකි එව්වත් ඕනේ එව්වත් ටික තියෙනවා. නමුත් මේ වෙන වැඩි ප්‍රධාන කාර්ය මේකයි කියලා කිව්වට පස්සේ එයාට වගකීමක් වෙනවා. ඒකට සුදුසු පරිසර ලැබිච්ච ගමන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. දැන් අපි අපි හැමදාම අපි අනාපානසතිය පටන් ගන්නකොට බුද්ධානුස්මෘතිය ධර්මානුස්මෘතිය සංඝානුස්මෘතිය වඩලා ඉවරලා පටන් ගන්න එක ඒකට බේස් එකක් වෙන්නේ හොඳ බේස් එකක් වෙන්නේ හොඳයි නමුත් එහෙම ඒ දිගට කරගෙන යන්න කාර්යබහුල ජීවිතේ ඊට ලැබෙන්නේ නැත්නම් මම විශ්ව මම විශ්වාස කරන්නේ සක්මන කරන්න ඒ වෙනුවට හොඳට සක්මන් කරන්න එතකොට හිත සකස් කරලා දෙනවා ඊගාවට එන භාවනාවට ඊට පස්සේ සක්මන්ට ගියාට පස්සේ ඔය කියන දේ එච්චරම දුෂ්කර නැහැ. ඒ කියන්නේ හුස්ම ගන්නකොට ගන්න බව දාන්නවා. හෙලනකොට හෙලන බව දාන්නවා. ඒ දැනීම දන්නවා කියන්නේ යන්න එපා. මොකද්ද උණුසුමක්ද දැනෙන්නේ? සිසිලසක්ද? ගොරෝසු ගතියක්ද? පීඩාගෙන යන ගතිය කියලා ඒ දැනෙන දේ ඒ ඒ වෙලාවේ ඩිෆයින් කරන්න පුළුවන්. ඒ වෙලාවේ වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නම් විනාඩි 5 10 භාවනා කරන විශාල මේ ධන සම්භාරයක් Tamanට ලැබෙන්න පටන් ගන්නවා. සක්මන් භාවනා කරනකොට මේ ඉතිරෙත් නැතුව අර මම මෙහි කරන්නේ එහෙම නෙවෙයි දැන් අපි පයින් පාරේ යනකොට දැන් යනකොට සෙරෙක්කු දාලා ඉන්න යනකොට දැන් අර කකුලට යටිපතුලට දැනෙන එකක් ලොකුට දැනෙන්නේ නැහැ ඒ උදේ මම කියලා අපි හිතලා තියෙනකොට වම් පැත්ත කියලා දැනෙන්නේ දකුණ කියලා තියෙනකොට දකුණු පැත්තම මතක් වෙනවා වගේ එකක් වෙනවා ඉන්නේ ටිකක් ඉන්න යන්න පුළුවන් ආයෙ මොනහරි වෙලාවට නිකන් කවුරුත් කතා කරලා හරි ඒක ආයෙ වෙනස් වෙන්න ඊට පස්සේ ආයෙත් අරකට දාගන්න පුළුවන් ඒක හොඳයි ඒ කියන්නේ අපි අර සපත්තුසෙරපු නැතු වැලිමලුවක පුරුදු කරලා ගත්ත අත්දැකීමම තමයි ඒ අත්දැකීම තමයි දැන් සපත්තුසෙර දාලා තාරපොලෝක යනවා නමුත් ඒ වෙලාවේ වෙන sannivedanaye අපි දන්නවා අපි දන්නවා මේ වමේ මේ දකුණ මේ සද්දයක් වේදනාවක් නෙමෙයි කියලා. ඉතින් අරක තමයි හොඳම ප්‍රශස්තම දේ. නමුත් මේ වෙලාවේ හැටියට මේට වැඩිය මෙතන කරන්න බෑ. මේක දැන් ලාභයට අරගන්න. මේක හොඳයි. මේක දිනු කරගන්නවා. ඉතින් ඒකට අපි නිස්සන්නවනේ කියන්නේ පූජාව කරන්න සමම්පිච්ච මල්ම තියෙනවනම් හොඳයි. නැත්තම් ගැටපිච්ච හරි අරගෙන පූජාව කරන්න. සමම්පිච්ච එනකන් ඉන්න බෑ පූජාව කරන්න. සමම්පිච්ච නැණි ගැටපිච්ච ගත්ත පූජාව කරනවා. එච්චරයි. පමම්පිච්ච තියෙනවා සමම්පිච්චෙම කරන්න. පැහැදිලිව. ඒ කියන්නේ අපි අර හරියටම දර්ශීය විදිහට සක්ම පුරුදු කරපු නිසා දර්ශීය தত্ত্ব නැති වුණත් ලැබෙනවත් ආයේ චිත්තක්ෂණ ටිකක් ගොඩ දා ගන්න පුළුවන්. පිට යන්නේ නැහැ. සක්මනේ ඉන්නේ කියලා. ඒකට ටික කාලයක් යයි. ඒ කියන්නේ ගියාට පස්සේ තේරෙයි යම් වෙලාවක සක්මන්ට ගිය ගමන් ලොකු ආරසාවක් ඇති වෙන්න පටන් ගන්නවා. තමන් ඉන්නේ හරියට මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ ආරක්ෂාව යටතේ වගේ කියලා. ආනාපානෙත් ඒ වගේ කරලා ආනාපානෙ හොඳ ප්‍රසත් යටතේදී කරනවා. ඊටසේ වැසිකිලි කරනකොට ආනාපානෙ බලනවා. කැසිකිලි කරනකොට ආනාපානෙ බලනවා. ගින්නක් දකින්නකොට ආනාපානෙ දිහා බලනවා. බය වෙනකොට ආනාපාන මේම හොඳට පුරුදු කරගෙන ඉන්නවනම් අපිට ආනාපානෙ කියලා කියන්නේ යුද්ධ බිමේ බංකරයක් වාගේ ඕන දෙයක් වෙනකොට කලබලයක් වෙනකොට ආනාපානෙ හිත දාන්න පුළුවන් නම් අපිට තියෙන භාවනා මධ්‍යස්ථානක හිතගෙන භාවනා කරනවා වගේ ඒ අර භාවනා මධ්‍යස්ථානයේ තියෙන මූල මේ වාතාවරණය හිත වැරන් දෙනවා. මට මතකයි මම ජීවිතාවක් කියලා දෙනවා. මම ජොබ් එකෙන් විශාල මට විප්ලවයක් මේ චිත්ත පීඩාවක් පශ්චාත්තාවයක් වෙලා මං ආවා. කවුරුත් ගෙදර හිටියේ නැහැ. මං අම්මට කිව්වා කෙලිම මං ගියා නිල්ලබ. නිල්ලබ ගියාට පස්සේ ඒතකොට පර්ණ ශාලාව විතරයි තිබුණේ. මම මෙන්න මේ වගේ තැනක වාඩි වුණා ජනේල ගාව. ඇවිල්ලි වල ඉතර බයිසිකල් එකේ ගියේ මං හිතා. බයිසිකල් එකේ තිබුණා ඒ කාලේ. වාඩි වුණාට පස්සේ පැයක් ඉඳගෙන හිටියා මම. පැය ඉඳලා විනාඩි 15ක් විතර යනකම් මගේ ජීවිතේට මෙහෙම දෙයක් වුණේ නැහැ. මොන කාලකන්ණි කමක්ද කියන හිතවිලි රාශියක් ආව විනාඩි 15ක් විතර. ඒක සාධාරණයි. මොකද හේතුව මගේ හිතේ තියෙන තද පීඩාවක. ඒ කියන්නේ බලාපොරොත්තු සුන් වෙලා ඊටසේ ටික වෙලා ගියට පස්සේ ඒක නතර වෙලා විනාඩි 45ක් විතර ගියා. මොකක්වත් නැහැ. ෂෝක් එකකට භාවනාව. කියන්නේ භාවනා කියන්නේ නිවන් දැක්කා කියන එක නෙවෙයි හිත නිදහස. ඉතින් නැගිට්ටා. නැගිටලා මෙහෙම ජනේලෙන් බලනකොට ඇතැම්ම 35ක් විතර ඈතේ මට පේනවා මීගමුව පැත්ත. මම රසාව කරන හරිය. මට හිතෙනවා මං අතන හිටියානම් මොන කුණු ගොඩකද මේ වෙලාවේ ඉන්නේ. දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කිසි ගාණක් නැහැ විනාඩි 15ක් කුණු වෙච්ච බව. හැබැයි විනාඩි 45ක් මං ආනපානයි. ඒ වෙලාව ඇතුළත මම මේ පෙරදිච්ච බවකත් වැරදිච්ච බවක කුණු වෙච්ච බවක මොකක්වත් නැහැ මට හිතෙනවා මේ කලින් ආනාපානය කරලා තිබුණ නිසා මෙච්චර අවුල් ජාලයක් නැද හිත විස්්‍රාම වෙන හැටි ඊපස්සේ මම ડોક્ટર ෆර්නෑන්ඩෝ හිටියා ගිහිල්ලා කිව්වා මම කමන්නේ මේ මාකා ඊට පස්සේ මේ මම දැනගත්තා බොහොමකට වැඩි මිනිස්සුත් එක්ක ආශ්‍රය කරනකොට ඔක තමයි වෙන්නේ කියලා කියලා ඒ තරහට නෙවෙයි ડોක්ටර් ගැහැටි ඊට පස්සේ කතා කරලා කිව්වා අපිට එකයි කරන්න වෙන්නේ ওই ජොබ් එක පැත්තකට දාපන් ওই යුනිවර්සිටි එකට හරි ඇවිල්ලා දවසේ පැය පහයි රසාව කරනදී ඉතුරු ටික අපි භාවනා කරමු අවුරුදු පහකට විතර සබටිකල් හම්බ වෙනවා ඔන්න ඒ කරම මාත් උදව් කරන්න යුනිවර්සිටි ජොබ් එකක් ගනිමු කියලා. ඒකට මට ඇත්තටම ඒකත් එපායලා තිබුණා. මොකක්වත් ඕනේ මට හිතෙනවා වඩන ලද භාවනාව තියෙනවා මිනිස්සු මාව කොන් කරයි මුත් ආනාපානෙ මාව කොන් කරන්නේ ආනාපානෙ මාව කොන් කරන්නේ ආනාපානෙ ආනාපානෙ මාව බාර ගන්න කැමැති ඊට හොඳ මන් දන්නේ මේ ලංකාවේ සින්දුකුත් තියෙනවා මට ඒ සින්දුව නම් මතක නැතව හරි ආසාවේ භාවනා කරනකොට සින්දු කියන්නේ ඒකේ තියලා තියෙනවා මොන වැරද්ද කෙරුවත් තාත්තා මාව gedirin එලවන්නේ නැහැ කියලා ඉදිරියට බාර ගන්නවා කියන එකයි පුතා කියනවා ඒක එහෙමම බ්‍රහ්මං සාමුදුර කියනවා බ්‍රහ්මං සාමුදුරගේ තාත්තා එක දවසක් ඔය නතර කළා කිව්වලු පුතේ උඹ මොන වැරද්ද කරුවත් තාත්තගේ ගේ උඹට විවෘත බව මතක තියාගන්න කියලා. තාම පපුවේ තියෙනවලු ඒක. උඹ කොච්චර පාර වැඩක් කරලා ආවත් තාත්තයි ගෙදර දොර ඇරලා තියෙනවා කියලා මතක තියාගන්න කියලා තාත්තා උඹ අහක දාන්නේ නැහැ. ඒක ඉස්සලාම මම ඇහුවේ ඔය ලංකාවේ සින්දුවක් තියෙනවා මට මතක නෑ. තාත්තේ අනිත් මිනිස්සු කොච්චර මට කෙනෙක්ම් කරුවත් ඔබ මට කවදාවත් දොර ඇහුවේ නෑ කියලා කියලා තියෙනවා. ඉන්නේ ඒකම ආනාපානය අපට කරනවා. හැබැයි ඊට කලින් ආනාපානට සලකලා තියෙනවා. අපි ආනාපානට සලකලා යාගේ හොඳට තොරතුරු දැනගත්තොත් ඕනේ කරදරයකදී අමලයකදී ඉබේම යන ගතියකුත් තියෙනවා. මොකද ඒක ආරක්ෂාවක් ඇති කරලා දෙනවා. දැම්මනේ එනවා මේක වළක්වන්න මොකටද පුළුවන්? දැන් මට මේ ආනාපානට මම ගිහිල්ලා එයත් එක්ක ප්‍රේම කරන එක අපේ ප්‍රේම සම්බන්ධයට කාටවත් කියන්න බෑ. දිගටම ආනාපානෙත් එක්ක නේක බුදුරජාණන් කියන්නේ අසේචන කෝච සුකෝච විහාරෝච. ආනාපානෙ සඳහා යෑම සඳහා කිසිම බදු ගෙවීමක් නැහැ, සූදානම් වීමක් නැහැ, පිටින් මොකක්වත් ඕනේ ඒක දී ඇති දෙයක්. ඒ මේ වෙනකොටත් දී ඇති දෙයක්. අසේචනය කියලා කියන්නේ මේ කසින මණ්ඩල හදන්න වතුර දාලා මැටි යනන වැඩක්. එහෙම මොකක්වත් නැහැ ආනාපාන. නිසා මේ නිතර අපිත් එක්ක තියෙන ආනාපානට නොසලකා ඉන්නේ නැතුව ලද ලද වෙලාවේ ආනාපානේ උෂ්ණ වෙලා ආනාපානේ මෙහෙමයි සීතල වෙලා මෙහෙමයි හයියෙන් යනකොට මෙහෙමයි හිමීට යනකොට මෙහෙමයි අරණ්‍යයේදී මෙහෙමයි ගමේදී මෙහෙමයි කියලා හැම පැතිකඩම බලන්න හිටියොත් කලබල වෙලාට ඒකට හිත දාන එක විතරයි මතක තියන කාකවත් ආනාපානේ අපි කෙරෙහි නොදකින්න පතන් කියන්නේ නිසා අපිට කරන්න තියෙන ආනාපානෙට නොදකින්න පතන් නොකිය පුළු පුළුවන් වෙලාවෙත් එක සුවතකම ඇති කරගත්තොත් ඕන කන්දක් නැගින්න අපිට එක්ක යන හැරමිටියක් වගේ අපිට උදව් කරනවා. අනිත් ඒවා ගේම සාක්කයක් නැහැ. එහෙම සාධකයක් නැහැ. මෝඩකම නැති වෙනවා කියන එක විතර ප්‍රඥාව කියලා දෙයක් නැහැ ලෝකේ. තමන්ගේ තකතිරුකම වැටහෙනවා දවසක මෙතෙක්කල් කෙරුවේ ආනාපානේ පැත්තක දාලා අනම්මනම් හොයපෙකනේ. ඒකනේ අපි දක්ෂ ඕක තමයි තකතිරුකම කියන්නේ. තකතිරුකම ගොම ගොඩක් වගේ තේරිච්ච දවසේ තේනවා යකෝ මේකනේ ප්‍රඥාව කියන්නේ කියලා. ඔන්න සලායතන විභංග සූත්‍රයේ සඳහන් කර තියෙන සරුවචනාංශේ අවිද්‍යාව උඩලු විද්‍යාව හිටලා තියෙනවා. හරියට නෙළුම් පතක් උඩ තියෙන වතුර වගේ ওই දෙක අතර කිසිම වෙනසක් නැහැ. ඒක බුද්ධ ධර්මයට අපි ඒකට ගැලපෙන්නේ නැහැ. ගෑවෙන්නෙත් නෑ. ඕක ලස්සනට කියනවා නාගార్జుන පාදයන් ඒ අර මූල මධ්‍යම කාරිකාවේ සංසාරෙටමයි නිවන කියන්නේ. සංසාරෙ මේක සංසාරේ බව දන්න එක තමයි නිවන කියන්නේ. මේ සංසාරේ බව දන්නකොට කකකව අනේකට සංසාර වෙනවා. සංසාරගත වෙනවා. මේ සංසාරයක් මේක දුකක් මේක අවිද්‍යාවක් මේක කියලා දැනගත්ත දවසේ ආයෙක ගැලෙන්නේ නෑ. ඒ නිසා විද්‍යාවක් කියලා දෙයක් මේකේ නෑ. අවිද්‍යාවේ පමන කිරීම. අවිද්‍යාව ප්‍රමාණ කිරීම තමයි නැත්නම් අපි මේ දක්ෂකම් කියලා හැකියාව කියන මොකටද පෝෂණය කරන්නේ? පෝෂණය කරන්නේ සක්කාය දිට්ඨියට. පෝෂණය කරන්නේ ආත්මයට. ඒක දැනගත්තට පස්සේ අපිට දෙනවා අපි වගේ මේ විදියට අපි තකතිර විදියට අවිද්‍යාව වඩනවා නම් බුදුහාමුදුරු කොහොම ගලවන්නද? වෙන සාස්ෘණාන්ත කෙනෙක් කොහොම ගලවන්නද? අපිම දැනගත්තොත් ඉන්දියාප ඇමරිකන් වගේ අවිද්‍යාවයි මිරිකෙන්නේ කියලා අපි නටවනකොට ඔක මිරිකන් නැතුව හිටපයි ඉවරයි. ආනාපානසතිය ඉතිරි ඉර මට්ටමකට නැවකලා කියෙද්දී මම විදි තුන් මාතේ ප්‍රශ්න වෙන තත්ඥාන්නේ දැන් සිද්දලත් මේ සරණ ගිහිල්ලා මූල කමඨාන ආනාපානිය කියලා තියාගෙන ආර මේ බුද්ධ ධම්ම සංගිතේන ස්මෘති ස්මෘති කර කර හිටියොත් ඒක මේ ඔළුව අටේ අතදාන ආයනන් උත්සාහ කිරීමක් වගේ නෙමෙයි ආයෙසර මට ප්‍රශ්න තේරුණා. බුද්ධානුස්මෘතිය, ධම්මානුස්මෘතිය, සංඝානුස්මෘතිය කියලා ඔය ටික ඔක්කොම කරලා ඉවර වෙලා ආනාපානය කරන්ද පටන් ගන්නවා කියන්නේ මේ විශාල කාලයක්. නෑ ඇත්තටම මේක දෙපැත්තක් බලන්න ඕනේ සමත යානික යෝගාවචරය කියලා જાතියක් ඉන්නවනේ ඒ කට්ටියට අපි කියවගේ සුද්ධ විපස්සනාව තේරෙන්නේ නෑ ඒගොල්ලන්ට අරකම තමයි එකම ක්‍රමය ඒක නිසා අපිට මේක තේරවාදීන් අයින් කරන්න ඕ පැත්තක දානවා අපි තේරුම් ගන්න ඕනේ සමත යානිකයා යන්නේ ඒ පරිසර සාධක සියල්ල සකස් කරගෙන කොන්ත්‍රිතල් කල 7යි 7යි ලැහැත්ති කරගන්න ඕන තොවිලේ. ඒ ටික නැතුව විපස්සනා යෝගාවචර යන කෙනා නම් එයා දන්නවා එයා වෙන පැත්ත කියන්නේ. ඒ කියන්නේ අපි එකම දේ දෙපැත්තෙන් සීටිපාදට යනකොට නලතන්නේ පැත්තෙන් යනවා රත්නපුරේ පැත්තෙන් යනවා දෙපැත්ත. මළුව නම් එකයි. නමුත් එනකොට මේ දෙපැත්තට එන්නේ. ඉතින් ඒකට අපි දන්නේ නැහැ අපි තාම හරියට සමත විපස්සමත යෝගාවචරද විපස්සනා යෝගාවචරද. අපිට වෙලා නැහැ සමතේ කර කර ඉන්නේ අපි විපස්සනා කරේ පටන් ගන්න. නමුත් අපි දවසක කිව්වොත් බෑ බෑ අයුව බෑ දැන් ඔබ සමතේ කරන්න ඕන අපි ආයෙ දන ගහන්න වෙනවා ආයෙ ඔක් කරන්න වෙනවා. පාදාවක් නැහැ. මොකද අපිට ඕන ලක් මේක කරන්න පුළුවන්. මොකද අපි ඒක ප්‍රතික්ෂේප කරලා විචාර කරලා විනාශක විසිකොල්ල නැහැ. විසිකරන්න එපා. විසිකරන්න අපි වැඩේ ඉවර කරලා නැහැ. අනිතික මාර්ගඵලය ලැබුවට පස්සේ වුණත් පතේ මාරු වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ දැනට අපි විපස්සනා පැත්තට අපි බොහොම ආවඩාගෙන ඒක සමතරත් වැඩි ලොකුයි කියලාගෙන යනකොට අරක විසිකෙරුවොත් ඒ කියන අය ගම්පැත්තේ කතාවකට කියනවා මේ මනුස්සයා හම්බ කරන්නේ නැතිලු. ඉතින් ගෑණි කරන්නේ කොහෙන් හරි ණයට හරි මොනවාට ගෙනත් තියාන ඔය මොනවා හරි වෙලා කන්න දෙනවලු. මේ මනුස්සයා පරස්ති අතු ගගා ගයිතර ඉඳලා ඇවිල්ලි වල අර ගෑණි උරන දෙ කනවලු. ඉතින් මෙයා හොඳටම බඩගිනලා රැයෙනකොට ඒ ගෑණිට උයන දෙයක් නැති නිසා වෙල්ලල කොළ ටිකක් ගෙනල්ලා තෙල් ටිකක් දාලා අල්ලපු කිතුවේ මිරිකුට්ටියක් දාලා ඒකයි බතයි විතලු තිබුණේ. ඉතින් ගෑණිකොල දිය ගෑණිය ගෑණිය ගෑණිය ගෙනින් ගෑණිය කණ්ඩ මොනවා හරි කරලා ඒක මොනවා කණ්ඩද? රතු හල්වත් තියෙනවා. අම්මා තාත්තා කෙනා දීලා මම මේ වෙල්ලාල කොළ ටිකක් හැඳි ගාලා තිබේ. අර වෙල්ලාල කොළ රිත්ත මැරෙන්න නැද්දකින් විතර කියලා වීසි කෙරුවලු අර කටුමැටි පිටියට ගහපුවම ඒක තක් ගාලා ඇල්ලුවලු ගිහිල්ලා. දැන් ඊමණස කල්පනා කරලා දැන් මොනවත් නැහැ කන්න. අර බත් වල වෙල්ලාල කොළ තෙල් බහැලා තිබුණේ කනකොට හරි රසයිලු. බඩගිනිතන්නේ ඒගොල්ලෝ අනේ කමන්නේ යෝදී අන්නර බෙල්ලල කොටියක් හරි දීපන් කියලා. ඒගොල්ලෝ දැන් අම්බට තිබ්බේ අන්තිම ටික හැලිය මොකොත් නැහැ. ඒගොල්ලෝ අරකලේව කෑවලු ගිහිල්ලා ඉතින්. අර පිටියට දමලා ගහපු අල්ලලා තුනක ලේව කකා බත් කෑවලු. ඒ වගේ අපි එකක් විසි කෙරුවොත් ආයේ හතර කුරෙන් ගිහිලා කණ්ඩ වෙනවා. එකක්වත් විසි කරන්න අපිට එහෙම අයිතිවාසිකමක් ලැබිලා නැහැ. අපි මේ වෙලාවේ බැහැර කරනවා දෙකක් කරන්න බැරි නිසා. නමුත් ඒකේ අගේ අඩු වෙන්නේ නැහැ. ඒක අඩු අඩු කරන්නත් බෑ මොකද ਸਰුවඥ සම්භාෂිත භාවිත දෙයක් මේ අපි කතා කරන්නේ. නමුත් මේ වෙලාව හැටියට අපි විපස්සනා කරනවා. මේ වෙලාව අපි සමතේ කරනවා කිව්වම දෙකක් කරන්න බැරි නිසා ආනාපාන ආස්වාස කරන ප්‍රසවාසය බිම තියන්න එපායි. මේක තමයි සර්නස් මම ප්‍රශ්නුනේ මේක ගොඩක් වෙලාවක් මේකට විදම් කරලා ආනාපානට යනකොට වැඩි වෙහසක් නිකන් ඒක එහෙමනම් Taman අත්දකලා තියෙන ඕනේ ඒක නැතුව ගියත් ආනාපානේ සාර්ථක වෙනවයි කියන එක. එහෙනම් මේ යෝගාවචර ඇතර ප්‍රශ්න අහන්න දෙයක්වත් නැහැ. යා කෙලින් මෙතෙන් යනවා. නමුත් සමහර වෙලාවල් වල ප්‍රශ්න නැහැ මම පාස් වෙන්න ඕනේ කියලා නෙවෙයි. සමහර වෙලාවල් වල ඒ කෙලින්ම විපස්සනාට යන ගමන හරියන්නේ නැහැ. ඉතින් ඒකෝට ආයෙසට පස්සට ඇවිල්ලා අර සමතෙන් හිත වඩාගෙන මේ නැත මෛත්‍රී භාවනා ටිකක් කරලා බුද්ධාංශ කරලා හදාගන්න එකත් ඒ උපකරණෙත් ළඟ තියාගෙන ඉන්න ඕන නිතරම. එහෙම නොවුනොත් එහෙම අපි විපස්සනාවෙම මේක ගන්න කිව්වොත් හරි වෙහෙසකට එනවා ඒ වෙලාවේ. එතකොට අර සමතෙන් පොඟවන්න ඕන. ටිකක් මට්ටම් කර. මූඩ් එක තියන්න. බෑ. ඒ වෙනකොට අපි द्वේෂයෙන් ගැටීමක් නිසා වෙච්ච ප්‍රශ්නයක් නම් ඊළඟට සමත මෛත්‍රී ටිකක් කරනකොට ආයෙ මූඩ් එක අරන් දෙනවා. සමහරලාට විදර්ශනා භාවනාවේ කය කයේ වේදනාවක් එනකොට මේක දරා ගන්න බැරි විදිහට එනකොට දැන් අරක අමු අමුෙම අල්ලන්න ඕනේ. දැන් සමත පැත්ත ප්‍රගුණ කරපු මිනිස්සයාට සමාධියකට ගිහිල්ලා ඒක ටිකක් සංශෝධනය වෙනදලා ආයේ යම් කිසි විවේකයක් අරගෙන ආයෙ එතෙන්ට වෙන්න පුළුවන්. ඒකට පැහැදිලිම උදව්වක් තියෙනවා. පැහැදිලිම තියෙන. ඒක නිසා අපි මේ සමතිපාව පූර්වංගම විපස්සනා විපස්සනා පූර්වංග සමත කියන දෙක තමයි සුද්ධ දෙක පෙන්වන. නමුත් යුගනද්ද භාවනා කියලා කියන්නේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ හොඳට කියව ගන්න ඕනේ. මේක ඇවිල්ලා තියෙන මට ද්වේෂේ නම් මෛත්‍රිය මෙනෙහි කළ බලන විපස්සනාසෙන් ද්වේෂේ කළ බල බැරි නම් එහෙනම් ඒ සතනම් ඒ ආයුධය පැත්තක තියලා මෛත්‍රිය වඩන්න අපි යටහත් පහත් වෙන්න ඕනේ. අපි ළඟ තියෙන සම්පහන්සලේ මදි නිකන් හිත බැටරිය ඩිස්චාර්ජ් වෙලා. එහෙනම් බුදුගුණ ටිකක් වඩන්න අපි ඒ කියන්නේ අපි උත්සාහ කරනවා මම දැන් තියෙන එක්සෝස්ටඩ් මම එපා වෙලා තියෙන එක මෙනෙහි කරලා බලන්න බෑ. විපස්සනා හරියනවා මෙනෙහි කරනකොට හරියනවා. එහෙම නැහෙනේ පීවරක් පස්සට තිබ්බා බුදුගුණ වැඩුවා. ඒකල ආපහු යනකොට Tamandම තේනවා දැන් ප්‍රශ්නේ ආපු නිසා මට ප්‍රශ්නයක් අවබෝධ කිරීම සහ උත්තර ලිවීම කියන දෙකම වෙනවා. අපි දැන් තව කෙනෙකුගේ දෙයකට අහුම්කම් දෙනකොට උනත් හොඳට බලන්න ඕනේ මේ මේ පුද්ගලයාගේ ප්‍රශ්නේ එයා එකක් මැරෙන එක දිගියම කඩාන යන්න හදනවනම් එහෙනම් අමාරුයි. යාට කියන්නේ දැන් පස්සට එන්න. පස්සට ආපම විකල්ප මාර්ග ගොඩක් තියෙනවා. මේ පැත්තේ බයිපාස් කරගෙන යන්න පුළුවන්. ඒ ඒව එකක්වත් ලැජ්ජාවක්වත් පසුබෑමක්වත් පෙරදිල්ලක්වත් නෙවෙයි. යුද උපක්‍රමයක්. ඒවා යුද උපක්‍රම අපි මේ ඩී රූට් කරනවා කියලා කියන්නේ. පාට අලුත් වැඩියා කරනකොට D route එක පෙන්නනවා. ක්‍රමික කවුරු හරි සමථ විදර්ශනා දෙකෙන් කොහොමද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වැඩි ප්‍රකෘති වෙන විදර්ශනාවක් කියන එකයි. නෑ මෙහෙම ඇතර ඉගෙන සුද්ධ අදහසක් තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ කෙලිම විපස්සනාවෙන්මයි. නමුත් ඒ දක්වා යන ගමනේදී සමථ විපස්සනා දෙක යුගනද්ව ඒ කියන්නේ පාටවල් තුනක් දෙකක් තුනක් කරන්න හදන තේඩාවක් වගේ එකට එකක් එකට එකක් එකට එකක් ප්‍රත්‍යুৎපන්න වෙලා තමයි මේ තේඩාව හැදෙන්නේ. ඒකට මේ ඉච්චරයි කියන්න තියෙන්නේ. ඉස්සර වෙන්නේ සමතේද විපස්සනාද කියන එක. දෙකම ඕනේ. ඉස්සර වෙන්නේ සමතේද විපස්සනාද කියන එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. සරුවචන් වහන්සේගේ ඔය මේ බුදු වෙන දවසේ රාත්‍රියේ උන්වහන්සේ අර සමතය ප්‍රතික්ෂේප කිරීම තමයි වන්දිගෙවල තියෙන්නේ. එදා අන්ති එතකොට කල්පනා කරලා බැලුවලු මම 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරා මොකක්වත් හම්බුන්නේ නමුත් 7 7 දවස් වයසේදී සිද්ධාර්ථ කුමාරෝත්පත්තිව චතුත්ථ ධානය කියලා දඹගහ උඩට ගියා. ඊට පස්සේ ඒක හිතින් ප්‍රතික්ෂේප වුණාලු Brahmacharya දකින්න කිං කුසල ගවේෂී මට මේ සැප කැප නැහැ කියලා. ඒක හිතෙන් කරපු සප්‍රසක සප්‍රසෙලා. ඊට පස්සේ උන්වහන්සේතුළු මේ අර විසි කරපු වෙල්ලාලකොළ මාළුව ලෙව කාලා බලන්න. ලෙව කාලා බෑවුවා ගියා. ඒක ලියලා තියෙනවා ওই බෝධි කවුද ඒ හාමුදුරන්ගේ නම වේ ඔෆ් මයින්ඩ්ෆුල්නස් කියලා පොතත් ලියලා තියෙනවා වජිරාරාමේ හිටිය හාමුදුරන්ගේ නම කේමින්ද හාමුදුරන්ගේ. කේමින්දගේ පොතේ අන්තිමට තියෙනවා මේ මොකක්ද ඒකට කියන්නේ එපිලොග් එකක්. ඒකේ කියලා තියෙනවා සිද්ධාර්ථ තාපසයාට කමට හඳුන්නේ සිද්ධාර්ථ කුමාරයයි කියලා. සිද්ධාර්ථ කුමාරයා කාලේ ප්‍රතික්ෂේප කරලා තිනවා මේ ධ්‍යානෙ කැප නෑ මට මේක ඊතරම් සැපයි ලේසියෙන් ආවා ඒක අවුරුදු කොච්චරදෝ ගානක් හිතයට සප්‍රෙස් වෙලා තිබිලා. වාරපැත්ත බැලුව බැලුව බෑ. මේකට හිත දාපු ගමන් ඒ පැත්තෙන් දාලා ගිහිල්ලා තියෙනවා. සමාධියේ කොහොමද ඉතින් අවුරුද්දක් විතරම දැන් උදේ නැගිට්ටාම වතුර එකක් දීලා ටයක් එක විදිහට ඉන්නවා. සමතට කරනවා. සමත කියන්නේ භාවනා කරනවා. ඉඳගෙන. මට දැන් එකම කරලා දැන් උදේින් කළා වාඩි වෙනවා. ඉතින් ගොඩාක් යන වහිතර කිසි දිකිනවා. අර අර වෙනදට වගේ වාඩිච්ච ගමන් හිත එහෙම නෑවෙන්නේ නැහැ. ඒකට ඒක තමයි අත්දකින්න නම් ඒ ඒ අර අපිට ඕන කරලා තියෙන සක්මන තුලින් ගිහිලා ඕ පරියංග තුලින් ගිහිලා සමාධියනේ මූලික අවශ්‍යකම් හැබැයි සමාධියේ තියෙන ලෝභයක් තියෙනවද කියලා බලන්න. ඒක වෙනම කතාවක්. නමුත් අර තියෙන එක කරලා කරා. ඒ කියන්නේ ඉඳගත්තා ගාව අතුට්ටි අපිව දානවා. ඒ කියන්නේ ඉඳගෙන වාඩිලා කරනවා. කියලා සමාධියක් ආවනේ. ඊට පස්සේ බලන්න මේ සමාධිය තුල විපස්සනා ප්‍රගමනයක් තියෙනවද කියලා. විපස්සනාදිගේ ඉදිරියට යන්න පුළුවන් නැත්නම් අපි කියනවා ආස්වාද ප්‍රසවාසය නම් බලන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ දැකලා නැතර වෙන්නේ. ඒකේ හොඳට සටහන් ආකාර, ඒකේ තියෙන අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන දැක ගන්නාසුළුවේ එබිලා බලන්න පුළුවන් ගතියක්. විසදව බලන්න පුළුවන්, ආසන්නව බලන්න පුළුවන්, උත්සන්නව බලන්න පුළුවන් ගතියක් යනකොටත් සමතේට ආසයිකනාට තියෙනවා. එතෙන්දී සමාධිය කැඩෙනවා. සමාධිය බාධා වෙනවා. අර විමසුන් නොවන නිසා. නමුත් අපි සමාධිය සමාධිය සඳහා වඩනවා නෙවෙයිනේ. සමාධිය ගන්න මේ විමසුන් නොනට පාදක කරන්නයි. ඒ නිසා අර විදිහට හොඳට සමාධියක් කරන්නේ සමාධිය වැඩ ගන්න පුළුවන් බලන්න. වැඩ ගන්නවා කියලා කියන්නේ මේ ආස්වාස, මේ ප්‍රස්වාස, මේ ආස්වාසයේ මුල, මේ මැද, මේ අග මේකේ මොන කොහොමද වෙනස් වෙන්නේ මොනවද මේකේ සටහන් ආකාර කියලා විමසු පවිචේති පවිචිනති පරිවීමං සංආපච්චති කියන විදිහට ඒක හොඳට පිරිමැද පිරිමැද බලනවා නම් අර ඇති කරගත්ත සමාධියත් වටනවා සමාධිය වැඩකුත් වෙනවා ඒක සමාධිය සමාධිය සඳහාම යනවනම් ඒ නම් සමාධියට ලෝභයක් තියෙනවා. ඒත් එපයි. ඒත් අර අර ආසාව ක්‍රියාත්මක වෙන්නේ. අත් දෙක වහන සමාධියෙන් පරියන්කේ ගත්ත සමාධියම සක්මනේ ගන්න හදනකොට තමයි ඇත් දෙක වහන්නේ කියන්නේ. ඒක මම දන්නේ එක්ස්ක්ලූසිව්ලි කියලා තියෙන එපයි කියන. ලෝකසාන්තික පොතේ පැහැදිලිවම ලියලා තියෙනවා හිතේ ඇස් දෙක වහගෙන යන ඉතින් වහගෙන යන්න එපයි කියලා. සක්මණේදී. අරගෙනම යන්න කියලා. ඒකට කමක් නැහැ කියලා තියෙනවා ඉබේ යනවන ะ යවන්න එපයි කියලා. කියන්නේ විනාඩි 10 15 සක්මන් කරන යනකොට සමහරෙකුට වම දකුණත් එක්ක ආස්වාද ප්‍රසආද දෙක සින්ක්‍රොනයිස් වෙනවා. තව සමහරෙකුට ආස්වාද වම දකුණ ඉබේ කරන අතර හුස්ම බොහොම සියුම් නිසා සමාධියට බාන නිසාත් යනවා. ඒත් කමක් නැහැ කියලා තියෙනවා. හැබැයි හැමදාම පටන් ගන්නකොට සක්මනේ වම දකුණේ නැත්තම් කායික ගොරෝසු භාවයෙන් ඇති කරගෙන එයා ගන්නව නම් භාවනා හිත විසින්ම ආනපානට යනවනම් කමන්නේ. Taman ගිනියන්න හදන්න එපයි කියන. සක්මන් කරනකොට සක්මන් කරන්නයි කියන. ඒ සාමාන්‍යයෙන් අපි කියන්න හදන්නේ ආදුනිකයෙකුට ස්ටෑන්ඩඩ් එක පැයක් කරනවා ඒ කියන්නේ පැය සක්මන පැයක් පරියන්කය කියලා. නමුත් ඒක මේ පුරුදු කෙරුවට පස්සේ සතිය සමාධියට වඩා yaadෙන්නේ කොච්චරද ඒ දේ කරලා නතර වෙන්න පුළුවන්. සමහරකට මේ ඉක්මවන්න වෙයි. සමහරට පැයට වැඩි අඩුවෙන් ඒ කාලේ කරගන්න පුළුවන් වෙයි. පොරොජිනේ සලකලා තමයි තීන්දු කරන්න ඕනේ. මුලදී ඉතින් අර ඔක්කොම පුහුණු කරන වෙලාවේදී හඳුන්වා දෙන වෙලාවේදී ස්ටෑන්ඩඩ් එක කරන්නේ පැය පැයයි. එක මේ ලේසි වැඩක් තමයි කියන්නේ බොරොසු උපකල්පනයක් ධාතු මනසිකාරයේ දිහාවට හිත යන ගතියක් තියෙනවනම් විපස්සනා පැත්ත කියලා සාමාන්‍ය හිතා ගන්න පුළුවන්. සමතෙට යනවනම් අපිට පේන තියෙන්නේ ditta dhamma sukha virana කියලා ඉඳගෙන ඉඳීමේ සුඛය. දේවල් ධර්ම වැටීමේ සුඛය නෙවෙයි. ධර්මතාව වැටීමේ සුඛය නම් පටන් ගන්නෙ රූප කර්මස්ථානයේ ධාතු මනසිකාරයේ. එතකොට උණුසුම් ගතිය, සම්පන්න ගතිය, චංචල ගතිය වැටෙනවා. ඒක එච්චර සුඛයක් නෙවෙයි. ධර්ම රසයක් තියෙන. අර ditthතම සුඛය කියන ඉඳගෙන සිටීමේ ditthතම සුඛ කියලා කියන්නේ මේ විවේකජම් පීති සුඛං කියලා සඳහන් කරන විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක්. ඒක දැන්ලා ඒකට ඇදීගෙන යනවනම් ඒ කියන්නේ සමතෙපැත්ත. යම් වෙලාවට අවිශ්චිච්ච කලබල වෙච්ච හිතට ඒක ලොකු සාන්තියක්. කලබල වෙච්ච හිතේ ගන්න බෑ. ඒ වෙලාවට ඒක සාන්තිය. නමුත් හොඳ වෙලාවෙදිත් ඒකට ගිහිල්ලා හිත නිකන් මේ මේ කයිබ්බ කට ඇතුළට ගිහිල්ලා ගොහේ සිසිර තරණය කරගෙන ඉන්නවනම් එච්චර හොඳ නැහැ. ඒතර කාලේ නිකන් අපි සැප පිංස පාවිච්චි කරලා ධර්ම අවබෝධය නැහැ. අඩු ඒ කියන්නේ මේ ඉන්න චිත්තක්ෂණයේ සැප විඳිනවා ඉදිරියක් බලන්නේ අර විමසුන් ඕන ඉන්න චිත්තක්ෂණයට පාකගෙන වද කරගෙන ඉදිරිය බලනවා. මේ විපස්සනාවේ තියෙන මේ පැත්ත. ඒක සාමාන්‍යයෙන් මතු කරන්නේ ධාතු මනසිකාර වශයෙන් තමයි. සමාධියම හිටියොත් මෙනෙහි නොකර ඒ තත්ත්වෙට මේපත් වෙනවා. මෙනෙහි කිරීමේ අඩුකමනේ ඉක්මනින් සමාධියටපත් වෙන්නේ නෑ එතර මේ ඒක එක පැත්තකින් පෙන්නලා දෙන්න පුළුවන් සමහරු මෙනෙහි කිරීම කියන වචනේ කවදාවත් ජීවිතේටම අහන්න නැතුව සමාධියට ගියැත්තු ඉන්නවා ඔය නමුත් මෙනෙහි කළොත් අපි එහෙම සමාධියට ගිය පුද්ගලෙක් උනත් මෙනෙහි කිරීමට සිත් යොමු වුණොත් එතන අර tempat වීමේ ගතිය අඩු වීම නිසා ටික දුරක් හරි යන්න පුළුවන් මන්දනේ මම ඒකෙදී මන් දඟන පාවොක්සයිඩෝගේ පාවොක්සයිඩේ කිසිම තැනක භාවනා මධ්‍යස්ථානයේදී පොතේ හරි කිසිම තැනක මෙනෙහි කිරීම කියන වචනේ පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. දැන් විමල් මහත්තයා කියන විදිහට යන්නේ නැහැ. ඊපස්සේ මෙතනින් එකයි වෙන්නේ. මෙනෙහි නොකළොත්. ඒක නිසා මහාශී ක්‍රමයේ තමයි මෙනෙහි කිරීමේ ක්‍රමයේ මූලික හඳුන්වා දීම කරලා තියෙන්නේ මානසිකාර සලලක්ෂණ කියන වචන දෙක. ඒක තමයි ලොකු උනන්දුවක් ඇති කරන්නේ ක්ෂණික සමාධියට, සුද්ධ විපස්සනාවට. ඒක නිසා පාවොක්සයිඩෝ ඒච්චර අගය කරන්නේ නැහැ. ඒකේ කියනවා මෙනෙහි කිරීම කියන වචනේ පාවිච්චි කරනවා. ඒ ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් බලනකොට ඒ සංසය සමතයක් කියන්නේ. සංසගන්නේ විපස්සනා වල තමයි මේ අරගෙන යන්නේ කියලා. අපි බලනකොට දැන් මම වගේ කෙනෙක් බලන්නේ විපස්සනා පැත්තේ නිසා අපි කියනවා පාවොක්සයිඩෝ සමතේ. නමුත් ඒ සංසය ක්‍රමේ 100 100ක් පිළිච්ච ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ පැත්තෙන් බලනකොට. ඒ සංසකන්නේ ඒකට මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ. ඒ ස්වාමීන් වහන්සේ ඔය කියන තැනදී ආනාපාන සතියේදී එන සුඛය දැනෙන තැනදී නමුත් එතනදී ඊට පස්සේ අර උදාත කසින්ය ගිහිල්ලා පුරුදු කළා වෙනම ඒ ඇති වෙන ආලෝකයෙන් විවිධ යන ස්වභාවය දැකීමනේ කරන්නේ නෑ ඇත්තටම ඔය ඔයිට වැඩිය ඕකට හරියට මේම් කළා කේමනන්ද සාන්තේ ප්‍රශ්නේ ඇහුවා කපාවක් සයිඩෝ අපේ මේ නිසනට ආපු වෙලාවේ ආපිලෙදි කිව්වා මේ මම එදත් මම ගොඩක් කරුණු ඉගෙන ගත්තා. උන්වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේ පාවොක්සයිඩ් වල අපිලකු සාංශික බාලයි. කේමනාන් සෝන්සේ. අපි එළියේ අර ලොකු සංසේ කුටි එළියේ තමයි අපි එකතුනේ. ඔක්කොම සංඝයා රැස් වුණා. කේමනාන් සෝන්සේ හොඳට සැලසුම් කරන කේමනාන් සෝන්සේ අන්තිම උග්‍ර විදියට මහසි ක්‍රමයේ අගය කරන කෙනෙක්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ භාවනා ක්‍රම හතරක් තියෙනවා. සමත විපස්සනා සමත පූර්වංගම විපස්සනා විපස්සනා පූර්වංග සංගමත් සමත යුගනද්ද සහ ධම්මුද්දච්ච පහාන ධම්මුද්දච්ච ධම්මුද්දච්ච මානස පහන මානසත් මට මතක නැහැ ක්‍රමයක් කියලා. මං කරකොල ඇතැරලා හිටියා මොකද අන්තිම එක අහලවත් තිබුණේ නැහැ. හතරෙන් එකක් අහලවත් තිබුණේ නැහැ. ඊට පස්සේ ඒ සංස විස්තර කරා. ඊට පස්සේ මොකද්ද සංස ධම්මොද්දච්ච දපුද්දත් මාන මොකද්ද මානස කියන ප්‍රහාණය කරන මානස කියලා. ඒක උපක්ලේශ දුරු කිරීම කියලා. ඒ කියන්නේ සමතේ ඉන්නකොට සමතේ සුඛේ වැටහෙනවා. හැබැයි සුඛය හිරිවට්ටන සුළු මලකඩ කන සමයට ඇවිල්ලා තියෙන්නේ. කඩාගෙන යන පැත්ත නේ. එතකොට සුඛේ සුඛේ වශයෙන් මෙනෙහි කරන්න. ඒකනේ විපස්සනා මේ කෙලෙස් කඩා ගන්න තියෙන ක්‍රමේ කේමනන් ස්වාමීන් පෙන්නන්න ඇදී මෙනෙහි කිරීම නොකර යන්නම බෑ කියලා. සුඛේ ඇති වෙනවා සුඛේ සුඛේ වශයෙන් මෙනෙහි කරන්න ඕන කියලා. පාවොක්සයිඩෝ එහෙම කිව්වා මෙනෙහි කරේ නැති වුණාට කමක් නැහැ. හොඳට කලින් දැනගෙන යනවනම් දැනගත්ත පමණින් කරන්න පුළුවන් ද මොකද්ද කියලා ඒ කියන්නේ ඒ ශාංශ උත්තරයක් දුන්නා ඒ ශාංශගේ ඒක නිකන් කටට ආවුරු උත්තරයක් නෙවෙයි. උත්තරයක් දීලා කතා කරා. ඒක නිසා ඔය සුඛය භාවනා කරනකොට එන සුඛය කියන්නේ දීතදම සුඛය භාවනාවට ඇතුළට නමන ඒ කියන්නේ ඇතුළට හිර වෙන බාධා දෙකක් තියෙනවා බාහිරින් එන බාධා සහ ඇතුළෙන් එන ඇතුළෙන් එන බාධාවක් ඒකේ හිර වුණොත් ටැග් ගහනවා එතනම කැරකෙන්න පටන් ගන්නවා සුඛයට ලාභ ලෝභ වෙලා ඒක මෙනෙහි කරගන්න බැරි වුණොත් එහෙම එතන බැඳීමක් ඇති කරගන්න. ඉතින් ඒක කඩන්න තමයි උපක්ලේශ 10ක් පෙන්ලා දීලා උපක්ලේශ එනකොට ඒ උපක්ලේශ මෙනෙහි කරලා අයින් කරන්න ඕන. නමුද්දච්ච මට ඒ වචනේ නේ මොකක් හරි. දැන් මම දකිනවා දැන් හරි අනුගාන සුත්තමේ ඥානවත් නැත්තම් දැන් මම කියන්නේ ආලෝක සංඥාට ගිය කෙනෙක් එතන ඥාන නොගිල්ල අතෙන් දෙලා ඕම් ඉඳ බලනවා. ඒක තමයි අපි මේ කියන්නේ. මම දැන් එක්කෙනෙක් ගැන මම කතා කරන්නේ. ඒතකොට කොච්චර කිව්වත් අතනින් පැනෙන්න තරම් ආසාවක් ඇති වෙන්නේ. ඒක එක්ක ඉස්සෙල්ලා සුතුම ඥානෙ ලබාගෙන යන්න ඕනේ කියන தත්ත්වයට යනවා. එහෙම නැත්නම් මෙනෙහි කරගෙන යන්න ඕනේ කියන එක තමයි. මම ඒකට වෙන විකල්පයක් පෙන්නනවා. ඒක අනිත් පැත්තක් තියෙනවා. විපස්සනාට මාස කරන. විපස්සනා උපදේශ ලැබපු කෙනෙක් මම දැකලා තිනවා ආලෝකේ එන්නකොට බය වෙලා භාවනා නැත කරනවා. වළක්වන්න බෑ. මං මං ඊටාමත්ම ප්‍රයෝජ ප්‍රවේශමේ මතු කරලා දුන්නා බීතිකාවක් ඇති කරන් තිනවා මගේ හිත සමතටයි කියලා. සමතේ හරියට වසක් විදියට සලකනවා. සමතේට ගියොත් වැරදුණයි කියලා සලකනවා. මේ ඒ ওই විශේෂයෙන්ම බටහිර චින්තනයේ ලක් වෙච්ච බටහිර කාර්යබහුල ජීවිත ගත කරන නැත්තෝ සමතේට ඇලර්ජික් ඩෙවලොප් කරලා තියෙනවා. ඒ ඇත්තන්ට ওই වචනේ කිව්වොත් ලෙඩ රෝග වැඩි වෙනවා. ඉතින් මං හොඳට භාවනා කරනකොට කමඨාන් සුද්ධ කරනකොට හුඟක් කාර්යබහුල කෙනෙක් භාවනා සැලසුම් කරන නිසා අල්ලන්න බැරි වුණා. මම කතා කරලා කිව්වා මේ ආලෝකය එනකොට බීතිකාවක් එනව නේද කියලා. අන්තිමට බාරගත්තා. මම කිව්වා ඒක හරි අමාරු නරක වැඩක්. මේ ගැන මේ නිසි අයුරින් ක්‍රියාත්මක කරන මිසක් ඒක බීජිකාවට හරවා ගත්තොත් භාවනාවේ කවදාකවත් සතුටක් ලබන්න බෑ. කවදා ප්‍රමෝදයක් ලබන්නත් බෑ ප්‍රීතියක් නෑ. මොකද හේතුව අරක එනකොටම බයක් ඇති වෙනවා. හරි වැඩේ උනේ දැන් මගේ හිත සමතට ගියයි කියලා. අපි දන්නේ කොහොමද? අපි ගినాපු කර්ම ශක්තිය වල හැටියට සමතේ හරහා යනවාද විපස්සනා හරහා දන්නේ නැහැ. අපි ගෙනාවු සසර රෝධ දිනනවා නම් ඒ පැලැස්සට ගිහිල්ලානේ මේ එතන ඉඳන්නේ හිත මෙයා තාම මේකේ සමාධියක ඉන්නවද එතනින් තේරෙනවනේ මේක දැන් කෙලස් කැපිල්ලක් සජීවීව වෙන්නේ නැහැ මේක යම් කිසි ඒ වෙලට මත් වීමක් වෙන්නේ මෙතන ඉඳන් මම ඉතුරුට ගියන්න ඕනේ කියලා ඒක ඒ පුරුද්දත් එක එනවනේ දැන් අපිට බලෙන් ඕක නවත්ත ගන්න බෑනේ. බලෙන් නතරකේ කියන එකේදී කමඨාන් සුද්ධ කිරීම තමයි එකම උත්තරේ. ගුරුවරයා හොඳ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අද ඉන්න ගුරුවරු මම සමත මම විපස්සනා කියලා ඒගොල්ලෝ පච්ච කොටාගෙන ඉන්නවා. එතනින් කරන්න බෑ. එයා සම්පූර්ණ විවෘත වෙන්න ඕනේ. අපේ ලොකු සාන්ති කිව්වේ අපේ ඥානරාම සෝනසේ එයාට කතා කරන්න අරින්ද. යෝගාචර තමන්ට පුළුවන් උපරිම සමාධියට ඇති කරන අහගෙන ඉන්නේ. මොකක්කටත් යන්න එපා. මෙයා මොකද්ද කියන්නේ? හුඟ දෙනෙක් කියන්න හදන්නේ මම සමත වෙන්න හදනවා. ඒ කියන්නේ අර අහපු වචනේ. එයාගේ සාජාසිය මතුවෙන්න දෙන්නේ නැහැ. ඒ තාක්කල් ගුරුවරට කරන්න දෙයක් නැහැ. ගුරුවරට කරන්න තියෙන කිසිම දෙයකට හොමිට දෙන්නත් එපා. හොඳට කියනකොට තේරෙන පටන් ගන්නවා සමහරු මේ විපස්සනා ලොකුයි කියලා හිතාගන්න එකම බාධා කරගෙන. සමහරු සමතේ තියෙන සැපයට ගිජු වෙලා. සමහරු මේතරතුරු නැහැ. සමහරව හරියට මේක තේරුම් අරගෙන නියම වෙලාවට කරනවා. අන්නේ හතරෙන් අපිට උදව් කරන්න ඕන නියම වෙලාවට දැන කරන එකනට අපේ උදව් ඕනේ නැහැ. මිස කඩාන යනවා. මිනික පටලවගත්ත එක්කනට ඉතාම අනුකම්පාවෙන්. හොඳ ඥානවන්ත කෙනෙක් නම් බාතු කරලා දෙන්න ඕන. ඔයා පෙට්‍රල් වාහනේ කරලා ඩීසල් දාන්න හදන්නේ. ඕක දුවන්නේ ඔය මැෂින් එක දුවන්නේ ඩීසල් වාහනට පෙට්‍රල් දාලත් බෑ. නමුත් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ වෙලාවක පෙට්‍රල් වලින් වෙලාවක ඩීසල් වලින් දුවන චරිත තියෙනවා. ඒ කාලේනවා කියන එක ලේසි නෑ. එතකොට කියන්න වෙනවා වැදගත් වෙන්නේ උත්තරේ නෙවෙයි බේටා ලෙඩේ. හොඳට සැලකිලිමත් වෙලා ලෙඩේ දැනගෙන තව කෙනෙක් සාක්කියට තියාන Tamanට හිතෙන දේ, වැටහෙන දේ කියන්න. මේ චරිතෝ කැන්ඩල් බාක් නෑ. නෑ නෑ මේ අපේ චරිතවල හැටි යුගනද්ද භාවනා කරන එක නා වේලාවක සමත වේලාවක විපස්සනා වේදී. ඒ මේ මෙහෙදි පර්ත්වල කරන වේලාවේදී ඒක මහත්ය කතා කළේ කිව්වා සාංශ තේජනී හාමුදුරුවෝ මයින් ඇත්තටම කමටහන් සුදු කරන මගේ වචනයක් ඇහුවයි කිව්වා භාවනා උපදේ මං දෙනකොටම උඹට මොකද හිතුනේ කියන එක. මේකෙන් තමයි කමටහන අල්ලන්නේ කිව්වා. ඒ නිසා මට ඉන්සන්ටි තැහැන්ට උදව් කරා කිව්වා. නමුත් ඔබ වහන්සේගේ බණේදී පුංචි මට ગેප් එකක් තියෙනවා ඊගාට වෙන දේ පිළිබඳ ඔබ වහන්සේ හින්ට් එකක් දෙන ගතියක් තියෙනවා කිව්වා. අන්න එකෙන් තමයි කව මං ගොඩාක්. ඒක නිසා ඒ වෙන දේ අර කියන සමතයට කියලා සමතයට ආසයිලා නතර වීම. නැත්නම් විපස්සනාට කියලා කඩාගෙන යන ගති වෙනකොට Tamanට ඇති වෙන්නේ හරි ගියා කියලා හිතුණද වැරදුනා කියලා හිතුණද කියලා හිත දෙනවනේ ඒක පිළිබඳව අර්ථකතනයක්. අන්නේ අර්ථකතනේ විතරමයි ගුරුවරයා දැනගන්න ඕනේ. විතර ගුරුවරයා දන්නවා මෙයා අබ්බැහියකද ඉන්නේ. ඒ නැත්තම් මෙයා හැම වෙලාවෙම අලුත් වෙන හිතකද ඉන්නේ කියලා. නමුත් අපේ මේ කමඨාසුද්ධ කරන අපි දෙන වார்த்தාව අපි වර්ණගත කරලා දෙන්නේ. අපේ රුචි අරුචිකම් වලට. අන්න ඒක අයින් කරන්න ගුරුවරයා දැනගන්න ඕනේ. ඒක ඒක අමාරුයි. ඒක ඇත්තටම මේ භාවනා කරන කෙනාගේ දෛවය අනුව තීන්දුව වෙන දෙයක්. ගුරුවරයා පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව හොඳට දෙන දේ අරගෙන හරස් ප්‍රශ්න දාලා මෙයාගේ පූර්ව නිගමන සහිතද මේ මේ දෙන කතාව. එයාගේ රුචි අරුචිකම් මේ කමඨහන් වාර්තාවට ඇතුළත් වෙලා තියෙනවා නම් එන්නේ ටික පොතු අරගන්න ඕනේ. පොතු අරලා ඒක පෙන්නපු ගමන් එයාටම තේරෙනවා. කොහොම යන්න දීලා කොයි වෙලාවරි වමට සිග්නල් දාලා දකුණට හරවන්න. එච්චර එහෙම කරන්න වෙනවා. මමත් එහෙම කරනවා. මමත් කරනවා මේ පැත්තට තල්ලු කරලා එක පාට ඇදලා දානවා මෙහෙට හොල්ලලා ඇතහැරියට පස්සේ තමයි අර මලකට කඩලා ඉදිරියට යන්නේ. නැත්තම් අපි රට් එකේ දුවන්නේ. රට් එකේ කියලා කියන්නේ අපි සමතේ හොඳයි කියපෙන් කරා සමතේ හොඳයි කියන. විපස්සනා හොඳයි කියන විපස්සනා හොඳයි කියන. මේක මේ අහපු දෙකෙන් වෙච්ච පටලවිල්ල. දැන් අවශ්‍ය සම්මත දැන් වහන්සේ දේශනා කරපු උදාහරණේ මම කියපු එකයි කියන්නේ සමත ආලෝක දැකලා උපවාසී ආලෝක දැක්ක විදර්ශන. ওই දෙකේදී මේ මිනිස්යායි පුද්ගලයා කියන භාවනා මේ භාවනා කරන යෝග්‍යයා අමාරු වෙන්න මම හිතන්නේ හරි ගුරුවරයෙක් ඒක හරි ගුරු උපදේශ ලැබුණා නම් මම හිතන්නේ උන්වහන්සේ කිව්වා අර බය ඇරියයි කියලා. දැන් මම දකින්න පුද්ගලයාට මම දැකම පුද්ගලයාට දකින්නේ දැන් දර්ශන දැක්කනේ. එතන ආන්තුවාසයෙන් ගත්ත ඉස්සෙල්ලා. ඉතින් දෙනකම්. ඉතින් නැවතුණා. ඊට පස්සේ තාම ඉතින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අපි තාම දන්නේ නැහැ. අපිට පූර්ණ නිගමනට එන්න බෑ. ඒ පුද්ගලයාගේ තියෙන ආසාව එයාට වාසිදායකක්ද අවශ්‍යදායකක්ද කියලා. හුඟක් වෙලාවට ඔය කතා කරන්නේ කවාසිදායක වෙලා ඇති කියලා. නමුත් ඒ පුද්ගලයාට හේතු ගන්නනකම් අපිට අගතුවක් වෙන්නේ නැහැ. නිසා මේ මනුස්සයා කමඨාන් සුද්ධ කරනවා කියලා මොකද සයිකෝ ඇනලිසිස් එකක් කරන්න වෙන්නේ. ඒ කියන්නේ කවුන්සලින් එකක් කරන්න වෙන්නේ. යාට නි ෆ්‍රී ටෝක් වලට යන්න දෙන්න ඕනේ. ෆ්‍රී ඇසෝෂියේෂන් වලට දාලා හොඳට බලාගෙන ඉන්න ඕනේ. ඒක ලියලා අඩියට අත දාලා යාට කියන්නේ භාවනා නෙවෙයි ප්‍රශ්න තියෙන වගේ මතියක් තියෙනවා. පූර්ව නිගමනයක් තියෙනවා. අන්නේ පූර්ව නිගමනයේ තියෙන තාක්කල් භාවනාව හරස් වෙනවා. ඒක අයින් කරපු ගමන් සේෆ්ටි කැච් එක අයින් කරුවා වගේ කෝච්චුවක් ඕක. එතකොට වෙඩිය වෙඩ ඉරලි වදිනවා. පියාපන් සතිය කරනකොට මුල් වෙන්නේ වායෝ දාතු. ආ පස්සේ සක්මන් කරනකොටත් මුල් වෙන්නේ වායු ධාතුව. ඔව් චිත්ත කිරී වායු ධාතුව කියලා ඒකෙන් ක්‍රියාශක්තියක් තමයි පෙන්වන්නේ. වායු ධාතුව කැඩෙන කැඩෙනකින් අපි දකින්නේ සංස්කාර කැඩෙන විදිහ. අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය. ඒකේ අනිත්‍ය ලක්ෂණය අපි දකින්නේ සමතේන්ද විදර්ශනාවයි. විපස්සනාම. ඒක සුද්ධ විපස්සනා. ඒක සමතේට අදාළ නැහැ. හොඳයි නමුත් අපි වේලාව සීමා කරනවා දැන් අපි ඉන්නේ 3යි විනාඩි 14ක් වැඩිපුර ගත කරලා තියෙනවා ඒ නිසා අපි හවුස් ධර්ම දේශනාවෙන් පස්සෙත් අපි බලාපොරොත්තු වෙනවා කෙටි මේ ධර්ම දේශනාවට අදාළ ඒ වගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න.